නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අපේ ජීවිතයකට කොච්චර අවශ්‍යද කියන කාරණාව මම මාතෘකා කරන සූත්‍ර පාඨය විස්තර කරන්න කලින් පොඩ්ඩක් පැහැදිලි කරලා දුන්නොත් හොඳට තේරෙනවා. ඒකෙන්ද මේ ධර්මයේ ගැන මේ ධර්මයට ජීවිතයේ ගැටපොළ අපේ සුත්‍රය වෙනවා. එයාගේ ජීවන රටාව අපේ ජීවිතයට හරිය මගේ පොඩි සහාය කුසල මතක කරා. කිමතුනේ අපේ භාගවත් බුදුරජාණන් වහන්සේ සරත් මුල්ගේ සවනාරාම වෙලෙන කාලේ එක්තරා සුතු පොළක් වාසය කළා. මේ සුතු පොළට දරුව දෙන්නේ සිටියා. ලොකු පුතාගේ නම තිස්ස. තිස්සයි තිස්සගේ මාළි. ඉතින් මේ දරුව දෙන්නා කුඩා අවධියේදීම හදිසි රෝගාබාධයක් ඇතිලා දෙමෝපියන් මරණාසන්න මොහොතට සිදුවුණා. ඒ වෙලාවේදී දෙමෝපිය ළඟට අරගෙන මේ ලොකු පුතාව කියන පුතේ මේ රෝගේ මත යන්නට පුළුවන්. අපි මේ වියොත් මානසික දුකක් කරදරයක් නොවි හොඳට හද ගන්න බලාගන්න කියලා අවවාද කරලා මේ දෙමෝපිය දෙන කටයුතු කළා. ඊට පස්සේ මල්ලි මොකද කරන්නේ අයියා මොකද කරන්නේ තමන්ගේ ඉගෙනීම් කටයුතු දැක්කට දාලා මේ මල්ලිට අම්ම නැති තාත්තා නැති වෙන ඥාතිවරයෙක් නැති මල්ලිට අම්මදලා තාත්තදලා සහෝදරයෙක් වෙලා මේ මල්ලි වලට හදාගත්තා. ඉතින් දෙන්න කියන අධ්‍යාපන කටයුතු වලත් සුදවලා වැඩි කිව්වාට පස්සේ පිට තමන් ගැන දෙන්නේ නැහැ සුදුසු කුලයකින් කුමාරිකාවක් ගැන ලබා ගන්න ලැබුණා මට. දීලා තමන් සතුටේ කුල දෙමව්පිය සතුටේ කුල හරියටම මාර්ගය දුන්නා. ඒ පිටතද පුරා ජීවිතේ වශයෙන් වශයෙන් ඒ ගෙදර ඉන්නකොට ඒ කාලේ බොහෝ පිළිස් හවසට තෙල් මල් පහන් හඳ පුරවගෙන හේතුවනාරාමයට යනවා. ඉතින් පිළිස් පිළිස් හේතුවනාරාමයට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේලා ධර්ම ශ්‍රවණය කරනවා. මේ වෙලාවට මේ පිළිස් එක්ක පිළිපස්සෙන් පිළිස්සක් යන්න පුළුවන්. ඉතින් පිටකරන් මෙහෙම ගිහිල්ලා වනාහනකොට මේ පිළිස්සට තේරුණා

මාව පැවිදි කරන්න කියලා. ඒ වෙලාවේ භාගතුන් වහන්සේ මට සම්පතිස්ස දෙමෝපියෝ ආදී කාර්යවල අවශ්‍යයක් නැතුව පැවිදි කරන්න මේ ශාසනේ දර්ශනය. ඉතින් ඔබට දෙමෝපියෝ හරි කවුරුත් හරි ඉන්නවා මේ ආගේ අවසර ඇති වෙනවා. ස්වාමීන් වහන්සේ මට දෙමෝපියෝ ඥාතවෝ නැහැ. එක මල්ලි කෙනෙක් නම් ඉන්නවා. හොඳ කිසියම් ගිහිල්ලා මල්ලිට කියලා මල්ලි යන දෙනවා ඇති වෙන්න කියලා. ඒ වෙලාවේදී මේ කිස්ස ගෙදර ඇවිල්ලා මල්ලිට කියනවා මල්ලි පොඩි කාලේ ඉඳන් මට පුළුවන් විදිහට මට ඇති ප්‍රතිපත්ති ප්‍රමාණය මම මල්ලිට උපකාර කළා උදව් කළා මල්ලි මට දැන් පැවිදි වෙන්න යන්න අවශ්‍ය ඕන කියලා. ඒ වෙලාවේදී මල්ලියන් යන්න ගත්තා. අනේ යන්න එපා. තාත්ත නැතිවට තාත්ත උනේ අම්ම නැතිවට අම්ම උනේ සහෝදරයෝ නැන් සහෝදරයෝ නැතිවට සහෝදර සහෝදරියෝ උනේ අයියා එහෙනම් යන්නේ පාරක් නෑතුවා ඒ ගාවේදී නැවත සිත් කියනවා මල්ලියේ මම ජීවිතේ හැමදේයක්ම සතුටේ පාලි වෙන්නේ මට කරන්න පුළුවන් හැමදේයක්ම කළා මම කියන්නේ එකම උදව්වක් කරන්න එච්චර කාලයක් කරපු උපකාරයේ උපකාරයක් මට කරන්න ඒ තමයි මට පැවිදි වෙන්න අවසර දෙන්න කියලා ඉතින් කල්ල නැවත නැවත කියනකොට අකමැත්තෙන් අනුත් මාළි කැමතිවම ඊට පස්සේ මාළි කැමැත්ත ආරගෙන ගිහිල්ලා තේරුණා ආරාමේ භාග්‍යවත් මහසයාට පරිපූර්ණ පරිපූර්ණ උපසම්පදාව ලැබුවා. දැන් ඉස්සරහාමදෝ හරිම ගුණවත් හරිම සිල්වත්. පින්දපාත කරගෙන ඇවිල්ලා කුසලා පැත්තට කරන භවනා කරනවා. නමුත් තමන් දන්නා හඳුනන ගම්ක දෙයක නිසා බොහෝ අය ඉස්සරහාමදෝ අමරණ කරන්ට විහාරස්ථානට එනවා. කියන එක සමග කොටසහම කොරවද හරි පාදවක් කියලා හිතුණා. එන්නේ පා කියන අර්ථය පිළිගන්නත් සිතාංගු සීලනය කළා. සිලකෑත ප්‍රදේශයකට ගිහිල්ලා මම භාවනා කරා. ඉතින් සිතාංගු ඒ ජේතවනාරාමයේ සිටුම් බලන කෑ කියන ප්‍රදේශයකට ගිහිල්ලා ඒක දෙකල් දැනකදලා අප්‍රමාදීව භවනා කරනවා. උදේ පිටපාතේ ගිහිල්ලා පිටපාතේ දහංගා දවසට එක්ක වේලා විස්තරනා ගන්න භවනා කරනවා. ඉතින් අර පිටහාඳුරගේ මල්ලි හරි දුකන්නේ පිටහාඳුරෝ තමයි පරෝපලයට වෙනවා. හැබැයි මල්ලිගේ ගිරින් දැනන්නේ අර පිට යන්නේ මහදේව. ඇයි හිතේසා ඉන්නේ සිත මහාවිච්චේ හරි හොඳයි. එයා මහාවිච්ච නිසා එයාගේ දේවල් පස්ස ගන්න පුළුවන් වුණා. හැබැයි යකින් වයසුත් තියෙනවා බැරි වෙලාවත් මේ හාමුදුරුව අපවව මේ දේවල් දෙන්න වෙනවා. ඒක ඉස්සෙල්ලා දරිද්ද කලකිරලා අපව මෙදලා එන්නේ ඉස්සෙල්ලා මොකක්වත් උපායක් කරන්න ඕනේ කියලා. මලෙට හොරෙන් හොරු කණ්ඩායමක් ගෙනල්ලා පොරොන් කරලා දුන්නත් කරලා අහවල් ගමේ කැලේ කල්ලෙට කියනවා හාමුදුරුවෝ. ඊළඟට මේ හාමුදුරුවෝ මරලන්නේ කියලා. ඊට මේ හොරු මොඩලේට ගොඩින් කිස්සාන් ගොවින්න කැලේට ගිහිල්ලා ඒ කුටිය වට කරගත්තා. වට කරන වෙලාවදී කිස්සාන් ගොවින් සම්මලී සම්මන් භාවනා කරන සමයේ ඉතින් මේ කච්චිය වඩ කරගත්තාම ඇයි පාස්කෝරුන් කියලා සවස්තුවා අපි ආර්ය වහන්සේව මරන්න. ඊට පස්සේ මාව මරන්නේ වහන්සේව නරුවාම අපිට විකාර හොඳනක් ලැබෙනවා. අපිට ලාභයක් ලැබෙනවා. හොඳයි. ඔබලා ලාභයක් වෙනවා නම් මාව මරන්න. මට එකම එක රැයක් විතර ජීවිතේ දෙන්න කිව්වා. ඒකයි මේගොල්ලෝ කල්පනා කරනවා කේමවද ආසුනමක් වුණත් මේක විදිහට කපටි කනවා. එක රැයක් දෙන්න කියලා පැනලයක් හදාන්නේ. එහෙම කරලා හදාන ආම්බෙන්නේ අපේ මේ ජන්මෝ මරණෝ කියලා කඩලා ගන්නකොට කියනවා. ඕගොල්ලන්ට පැනලා නොඉන්න බවට ඇටයක් වෙනවා කියලා. ඒක බුදුහාමුදුරුවෝ මේ කලේ කවුද වහන්සේට අපරන්නේ කියලා. කිස්සාන් ගුරු මොකද කරන්නේ? ස්වර්ණයේ ආශිර්වාදයට ගිහිල්ලා ඉඳගෙන එතන තියෙන විශාල කළු බලා හරි අපහසුයෙන් අමාරුවෙන් කැරැක්කෙනම කළු බලා සොලාගෙන තමන්ගේ කකුලේ කලව ඇස දෙකම බිඳ ගත්තා. හැබැයි මේ දැනලා හොයන බවට මේ ඇත්තේ ඇත්ත කියලා ඉතින් මේ ක්‍රියාව දැකපු හොරු පවා කුතුමාකාර විදිහේ සංවේගයකට ප්‍රියටපත් වෙලා වේවුලන අදහසින් වේවුලන අර්ථයෙන් වන්දනා කළා මේ ස්වාමීන් සමාවෙන්න වහන්සේ නිවන් දුණයකින් යුක්ත කෙනෙක් කියලා දැනගන්න කියලා මේක දුකියා ඉතින් මේ සික්හාමුදුරෝ ආර්යවත් පිළිසක් පිළිකරණක් නැහැ. ඒ ඇතිවෙච්ච වේදනාව මොනෙහි කරලා වර්ණනා කරලා වර්ණනා කරලා මම මේ කතා මතක් කළේ මොකද සිස්සහාමුදුරු විදාගෙන හිටියා. කොළොම්ගෙන් කෙලෙස් පහිත මරම් කාලා නැවත පතරට යනවා නම් ඒ යන සතර හේති පහසු නැහැ කියලා සතරේ විදියට මේ වගේ කකුල් වල ඇට පිටුන වල ගණන් මට බැරි වෙයි. මේ වගේ කකුල් වල ඇට පිටින ගණන් වලක් කරන් ගණන් කරලා බැරි වෙයි කියලා කියා. ඒ වගේම මේ අනුව රාජු සංසාර ස්වභාවයේ කෙනෙකුට සිතාවු දැනගෙන කියා. සිතාවු කල්පනා කළා. කෙලෙස් සහගත ජීවිතය නොතවලා මේ ක්ලේශී බව සඳහා උත්සාහවත් වෙලා ලැබෙන මරණය වටිනා නේද කියන අදහසින්. පින්වත්නි ඉස්සහා දුරු ඇයි මේ තරම් වස්ත්‍රයක් කරලා මේ ධර්මයේ ජීවිතේ පුජකලේ පින්වත්නි මේ සතර ඥානවලාක සම්පලයේ පරිත්‍ත කමිතයි. පින්වත්නි මේ සතර ස්වභාවයේ භාගයේ ඇතිවෙන නිසා පිට තේරෙන්නේ අපිට නොදන්නා මේ භාගය හරිම දුක්සහිතයි. බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම දේශනා කරන්නේ අනුතග්ගෝ යම් වික්කවේ සංසාරෝ කුම්භා පොලිනපන්නයති මහන්නේ සතර කුල් කෙලවරක් දෙන්නේ මුල් කෙලවරක් පනවන්න පුළුවන් කමක් නැහැ අවිද්‍යාව නැති මේ වරණය බැරිලා සංනාව නැති සංයෝජනයෙන් බැඳිලා නුඹල මහත් බොහෝ කාලයක් සතර දුවන ලදී චරිත නොවලින් කියලා බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි සත්‍යෝ නිකම්ම දුවනවා පරිසරනවා නෙවෙයි. මේ ජීවිත සංසාරේ යනකොට භවවල දුකට අදපු අදුලක සුබලා සතර මහාසාරේ දෙයට වැඩි සියාවල දුකට අදපු අදුලක සුබලා සතර මහාසාරේ දෙයට වැඩි සුව පුතා සහෝදර සහෝදරියන් දෙකේ කාල වේලාවේ කී සුඛ අන්තක කටයුතු කරන කොට මහාසාරය කියන්නේ දෙහි කියලා කියනවා. ඒ වගේම ත්‍රිවිධ ආශ්‍රය පොතනකොට කියලා කියනවා කලාවේ කිය කුසිරේ සුඛලාන් කොට මහාසාරය කියලා කියනවා. මේ ටික තේනලා ලෝකයේ මානසික ස්වභාවය ගන්න නිසා බුදුරජාණන් වහන්සේ මේවා දේශනා කරනවා. පටිච්ච සමුප්පාද ධර්මය සංඛා වූ සුතවත් ආර්ය ශ්‍රාවකේ කරන මගේ වචන ලෝකෙ කවුරුත් ඒ සත්‍ය කරන්නේ කියලා. අදපු කඳුළු මොහොතේ ජලයට වඩා වැඩි කිව්වා හිතන්නේ අපිව බය කරනවා කරතල දෙන්න හදනවා කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ කියන්නේ කෙනෙක් යහපත් මාර්ගයකට ගන්න කෙනෙක්. ඒකම බුදුරජාණන් වහන්සේ සතර දුක කියන්නේ ඔය මව් මොන දුකට පියා මොන දුකට ආඳපු ටික ටික හින්දා නෙවෙයි. කිමොතුනි කෙනෙක් මනුස්ස ලෝකේ උපත්ති ඉඳලා අතපය හතරම කොරවල තමන්ගේ පළමු සුපුටේ වැටිලා අවුරුදු 100ක් ජීවත් වෙන දරුණා. ධර්මයේ පෙන්වන්නේ සුභතියක් කියලා. ධර්මයේ පෙන්වන්නේ සුභතියක් කියලා. මොකද දුක්ඛ කියන තැන දුකේ ඉඳලා වැඩි විස්තරවත් නැහැ. ඒකට කතාවක් තියෙනවා මම ඒක පොඩ්ඩක් මතක් කරගන්න කොහොමද කෙටි කරලා. ඒ මොකදනේ විශාල බුදුරජාණන් වහන්සේ ඉන්න කාලේදී විශාල මහා නෝර රජකම් කළදී ශ්‍රී කුමාරවරු. ඉතින් මේ පෘථිවි රජවරු අතර හිටියා අම්බ සක්කර කියන රජ කෙනෙක්. ඉතින් මේ අම්බ සක්කර රජුගේ රජකම් කරන රාජ්‍යයේ එක්තරා හොරේ රාජකෘත්‍ය විසින් අල්ලගෙන ඇවිල්ලා අම්බසත්තර රජවන්ට ඉදිරිපත් කළා. අම්බසත්තර රජුගේ නියම කළා මෙයාව උඩ කියලා බලන්න කියලා. එතකොට ඒ කොහොම උලක් හරි කොහොම උලක් හරි ඊළඟින් උලක් හදලා ඒ කාරණාවම තමයි ඒ උලෝක ඉන්ටර්නෙට් ඒ පිළි එක එක කට්ට හදලා තියෙනවා. එකක් උල ඇඟට දාලා කට්ටේ තුල හදලා තියෙනවා. ආපු මොකද දැනෙන්න තියෙන වේදනාව උපරිම දැනෙන නිසා. විඳින්න තියෙන දුක උපරිම විඳින්න විදිහටයි ඒ මානසික හදලා තියෙන්නේ. ඉතින් මේ හොරාවල් කුල කියන්නේ මේ මොකද ලහපරාජ කෘත්‍ය මොකද කරන්නේ මේ පුරාවාරණ කිහිපලා එතන තියෙන ඒ අතරින් එහාට තියෙන කොහොමද කිව්වොත් කියලා කියනවාක් වෙනවා ඉස්සර රජවරුන්ගේ කිරිසක් කියනවා දේශවලාදන අස්තුක ප්‍රදේශයේ නගරය තුළ ගම් තුළ නාගර තුළ සැරි කරනවා රජුගේ මොකද රජුගේ මොකද කියන්නේ රජයේ මොකද කියන්නේ රජුට මොකද කියන්නේ ඒක තමන්ටම දැනගන්න. ඉතින් මේ අනුගතත් රජුවෝ දේශවලාන සම්මාන දැරි විදියට වීතිකත්‍රාදී කරනකොට නන්දෝරේ යාමයි දිනවා. යනකොට ඔය උලුගාව උල උල පුරුෂයයන් සෝමදාවෙන් තමයි යන්නේ. මෙයාට ඇහෙනවා ඒ දෙන්නේ කතා කරන શબ્දේ. බලනකොට හැදිරුම්ද දෙන්නේ විදිහට අහස එක්තරා ප්‍රේතයේ ඉඳගෙන අර උලෝලින මහත්යට කියනවා කින්වත් නැරෙන්නේ හදන්න එපා. ජීවත් වෙන්න උත්සාහ කරන්න. ජීවත් වෙන්න උත්සාහ කරන්න.

ඊට පස්සේ රජුගේ කතා කරලා පැත්තකට ආනවා මාගේ සමස්තයෙන් මේ උරාල් කවුරුද හසුදෙත් කියලා. ඇයි? අච්චර දුක් විඳින කෙනාට හැදෙනවා කියලා දුක් විඳීම බලාන සතුටුවක් කියලා. සතුටු කියන්නේ ඒ දුකේ කෙනා මගේ ඉස්හාත්ම ප්‍රිය ඉස්හාත්ම කැමති හිතේ නෑ අවිඥාන එයාට පුරාත්ම තියෙන ආදරේ හිතලා නැරෙන්න පාඩිය. ඒයි මේ මෙච්චර දුකක් වේදිච්චි රජතුමනි එයා හැරිලා උපදී කවිචි මහානරකේ කවිචි මහානරකේ විඳින දුකට සාපේක්ෂමේ උරෝගිනවා කියන්නේ දිව්‍ය ලෝකේනවා කියලා. අපේ මහාත්මයේ මුස්ලිම් මේ කතාව පොදුනේ අතේ මාසකට පමණක් වෙන දේලා කිසිම වුණාට එනවත් මේ මාතෘකාව ඔබගේ ලෝකයේ අනන්තයි පිළිබඳයි. ඉතින් එවඳු සතර සැකේ මොතනේ බුදුරජාණන් වහන්සේ සතර සුඛයි කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලෝකයට සත්‍යය අවබෝධ නොවන කෙනා සතර ආකාරයෙන් විතර වගේ කියලා. ඉතින් මේ බඳු දුක්ඛාගත සතරේ අපි හැම කෙනෙක්ම ආවා එබඳු සසරේ ඉන්නේ තාපේ සසරේ ගැලවී කැන්නේ කවදාම හරි දවසක මේ සාරක සසරේ අපිට ඉස්සර වෙන්න පුළුවන් කම ලැබෙන්නේ මේ සතර අපාසකෙන් අපිට නිදෙස් ලැබෙන්නේ බුද්ධෝත්පාද කාලයකට ලැබිලා අපි මිනිස්සු වෙලා ඉපදිලා සසර දුකින් නිවන සත්‍ය ධර්මයක් ලෝකේ පැවතෙන ඒ ධර්මය අහත් ලැබිලා ඒක අවබෝධ වෙච්ච කෙනාට සිංහසෙක කෙරපල කුසල කර්මය විසුරුවේ කොහෙද අද පුත්‍රෝත්පාද භාරතුත් කියලා මනුෂ්‍ය ජීවිතයේ කුත් ලබලා සත්‍ය කියනකොට පිටාවක් අපි ජීවත් වෙනවා ඉතින් මේ ආර්ය දුක්ඛ මාර්ගය නුවණැත්තෝ අපිට මේ සත්වර පතරවල ප්‍රවාහන පුළුවන් වෙයි. ඉතින් ඒ සඳහා අවබෝධය ඇති කරගන්න පුළුවන්. ඇති කර දෙන්න පුළුවන්. වටිනා කොටසක් කියන්න උත්සුසු වාතාවරණ මම ප්‍රාර්ථනා ඉතින් මේ දේශනාවලදී ඒ කොටස ටිකක් ජඹුරුයි. සුභාවින් ජඹුරුයි. ඒ හින්දා බොහෝම උවමනාවෙන් මුලින්ම ශ්‍රවණය කරා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා වරණසී පුතනාරාමේ ධර්ම දේශනා කරන කාලේ ඔය කාලේ බුදුරජාණන් වහන්සේ කාලෙම හිටියා ඒ ප්‍රදේශයට ආවර්තන සාත්‍යාධික යටතේ ඒ වගේම හිමාල පර්වත ප්‍රදේශයට ආවර්තන කියන හේමවත කියලා යටතේ මේ දෙන්න කියන විශාල කතාව අනිත් එක කියන්නේ කතා ගොඩක් කියනවානේ එතකොට මේ දෙන්නා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ පැවිදි වෙලා බොහෝම හොඳ සිල්පැතුම් දෙන්නේ කිසියම් අනුපාරුවක් නිසා වැරද්දක් නිසා අධිකම ලබා ගන්නට ලැබුණ නිවන් වූ ආත්මභාවයක් ලැබුවා. හැබැයි ආක්ෂේප කුහාට මහා භාව සම්පන්න. යක්ෂ පිරිස් දස දහස් ගානකට නායකයෙක් ඒ මොහොතේ ශ්‍රද්ධා හිරිත් කියනවා සමාන භාවය යක්ෂ පිළිසත් දවසකට ආයි. ඉතින් මේ දෙන්න අහම්බෙන් හම්බ වෙලා දැන හඳුනගෙන පොඩි ඉස්සෙල්ල අතිකාරයක් කියලා තිබුණා. දැරි වෙලා හරි හිමුවත් ප්‍රදේශයේ මොනවා හරි ආශ්චර්යමත් දෙයක් තිබුණොත් මට ඒක පණවිඩේ කියන්නේ කියලා. තාත්තාගේ හැමෝටම ඉඳලා තිබුණා. හේනෝ කියනවා තිබුණ සාස්ත්‍රයෙන් හසුකීසේ බොහෝ ආශ්චර්යමත් මොහොතයක් සිදු වුණොත් ඒක මතක් කියනවා. ඉතින් කොහොම කතා කරගෙන යාළුවෝ දෙන්න දෙපැත්තට ඉන්න කාලේ තමයි බුද්ධජනන මහත්තු බලන්නේ ඉස්සරහාමේ සතුරු කරන අස්තක මහන්සිය කරපු දේශනා කළ ධර්ම නම් කෙරේ වරසත්හනේ යෝගී ඇතුළේ ඉතින් ඒ කාලෙදී මේ විශිපතනාරම් මරණස ජීවිතය කවදාවත් මුතු විරු ඕ විරු විදියට හරිම ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ සත්‍යමය සාස්ත්‍රාගිරිය අහලා සාස්ත්‍රාගිරියක් ඇයට මතකලම පහදවනවා එයා කල්පනා කළා තමන්ගේ යාළුවට කියන්න හොඳයි. හොඳ ආමච්චියක් කියලා දැන් යාළුවා හොයාගෙන හේමෝත වරත් යනවා. ඒ කාලෙදී හිමවත් ප්‍රදේශයේ කවදාවත් නැති විදිහට එක පාර්ශ්වයක් කෙරොන් ලෝකෙ පහළ වෙච්ච ආශ්චර්යයේ හිමවත් දේ මොකද කරන්නේ? ලස්සන විස්වාද මල්ලි එක එක වර්ණේ මල් පිපිලා ගෙඩි හැදිලා අතලට හදේ හිතන්න බැරි තරම් සිත් කලේ ගන්නවා. ඒ මොකීලා ගත්තා මේ පොදේසේ තියෙන ලක්ෂණ මගේ ආන්දෝලන කියනවා. කියලා එයත් එතනිය අපේ සාවරණ ආවා. දෙන්න පදති හම්බ වුණා. හම්බ වෙලා කතා බහ කරනකොට සාස්ත්‍රා කිරිසිංහ බුදුරජාණන් වහන්සේ ඉස්සර තියෙනවා. ඒකත් තියෙනවා අද ඊට පස්සේ පොරයක්. අපි දැන ගන්නේ අපේලා මොකක්ද කරන්නේ කියලා. පාර සාධාරණයේ යක්ෂය කියනවා. බහදුත් සමාජයේ ළඟ වැඩෙනවා අපි ඒ ලෝකනාට්‍ය මහන්සිය මම ගොඩට ගියා. හේමත් යක්ෂය කිව්වට ඒක ගන්නේ නැහැ. අහනවා ඔබ කියන ඔය කියන මේ ඉන්ද්‍රියන්ට ගෝචර වෙන රූප ශබ්ද ආරමුණු වල ඉක්වන්නතු වශයෙන් ඇලෙන්නේ ගැටෙන්නේ නැතු ඉන්න පුළුවන් කෙනෙක්ද දැන් වර්තමානයේ නැද්ද මොලකක් වත් නැති කාමයේ වගේ හැදෙන්නේ නැති කෙනෙක් ආසාවදී ඉස්සර වෙනවා මම කියන කෙනා ආරමුණු වල දෙයෙන් එකකින් නැති කෙනෙක්. එයා මොකක්ද කරන්නේ සතුටු කරන්නේ කාමයේ වල කියන්නේ. ආර්යම සහනවා එයා බුදු කියන්නේ නැත්ද දේවන් කියන්නේ නැත්ද ස්පර්ශ වචන කතා කරන්නේ නැත්ද ස්පර්ශ වචන විස්තර කතා කරන්නේ නැත්ද සාතර විතරනේ එහෙම කරන කෙනෙක් නෙමෙයි එයාගේ මානසික අධික්ෂාව කියන්නේ ලෝභය නැත්ද මිත්‍යා දෘෂ්ටිය නැත්ද එයා සම්මා සංකප්තිය නිරුද්ධද නැතිව ඕ ඔබ කියන ඒ කෙනාට ධ්‍යාන කියනවද ධ්‍යාන ඉස්සෙද්ද සාමාන්‍ය ධ්‍යානයට ධ්‍යාන කියනවා ඊට පස්සේ පිළිවෙලින් මේ මාස්කරණ ශේධ ලක්ෂණ වල පුරා විස්තර අහලා සයෝගේ විස්තර කියනවා අපි අක්කෝ බලන්න කියලා යනවා. ගිහිල්ව වන්දනා කළා. හේමොත් යක්ෂය බහදුට මාතකින් ප්‍රශ්නයක් අහනවා. කිස්මින් ලෝකෝ සමුප්පන්නෝ කුමක් ඇති කල්ලි ලෝකය හටගත්තා කියලා කියනවද? කිස්මින් ලෝකෝ සමුප්පන්නෝ කිසියම් උපදි සංසවා කුමක් ඇති කරන්නේ ලෝකයේ තුල කෙලෙස් සැසනවාද කිසියම් ලෝකෝ උපාදාය කුමක් ඇසුරු කරනද මේ ලෝකයේ කියන එක තියෙන්නේ කිසියම් ලෝකෝ විහන්නේති මේ ලෝකෙකම කුමක් ඇති කරන්නේද දුක්ඛ පස්වෙන්නේ විතරපත් වෙන්නේ ලෝකයේ දුක් විඳින්නේ කුසල පංචයනේ කුමක් ඇති කරන්නේ? කුමන ධර්මයක් ඇති කරලි ලෝකේ හටගන්නවද? කුමක් ඇති කරලි කෙලෙස් ඇතිවෙනවද? කුමක් ඇසුරු කරගෙන ලෝකේ පවතිනවද? කුමක් නිසා ලෝකයා විනිශ්චයපත් වෙනවද කියලා ප්‍රශ්නයක් එනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සත්‍යන ලෝකෝ සමුප්පන්නෝ මේ ස්පර්ශ ආයතන හය හත ගැනීමෙන් ලෝකය හතකට හදනවා චක්ෂු කුප්පති සන්තවං මේ ඇහැර දිවනාදී ශරීරයේ මානසික ආයතන හය නැති කල්ලීම කෙලෙස් වෙනවා සම්මේව උපාදාය මේ ආයතන හය ඇතුළු කරගෙනයි ලෝකයේ කෙනෙක් පවතින්නේ චස්තු ලෝකෝ යන්නේති ආයතන හය ඇති කල්හි මොළොවේ සිටම විහිදසපත් වෙනවා සුඛපත් වෙනවා අපට වෙනවා මේ ටික තේසලතෝ විධාන කරස්තිමහාම ඒ මොසොස් යාක්ෂය දික්ති සම්පන්න කෙනෙකුට ඉතින් මේකෙදී මේ ධර්මය පින්වතුන් තේරුම් ගත්තොත් මේ තුල තියෙන ආර්ථය දේරු කරගත්තොත් මේ දුක් හදන සසරෙන් අපිට නිදෙන්න පුළුවන්. ඒ ජීව හදා ගන්න පුළුවන්. එදා ඒ මොහොතේ අක්ෂය මේ ධර්මය අහලා විච්චි සම්පන්න ස්වභාවයට පත් වෙනවා. ඒ ධර්මයේ ඒ අර්ථය හෝ ආගත්තොත් අසුත සත්‍යයේ සත්‍ය උදා කරගන්න දැරෙන. හැබැයි ස්වභාවයෙන් උත් දේශනාව ගැන ඔලියෙන් පොදු ස්වභාවයෙන් ඉච්ඡායි. ඒ නිසා බොහෝ වමනාව කියන ඕනේ මේ ටික අහන්න අහලා තේරුම් ගන්න. අපි පොඩ්ඩක් නොවන විමසලා බලමු බුදුරජාණන් වහන්සේ විසින් උත්තර පිටියස්සේ හේමත යක්ෂයාගේ ප්‍රශ්නේ උනේ කුමක් ඇති කලෙහි කුමක් ඉපදීමෙන් කුමක් හටගැනීමෙන් ලෝකයේ හටගන්නවද ශිෂ්ණි රූපෝ සමුප්පන්න කුමකින් ලෝකයේ හටගත්ත කියලා කියනවා කොහොමද රෝගය හදගත්ත කියලා කියනවා. සස්තු රෝගෝ සම්පන්න ආයතන හය ඇති කන්දි රෝගය හදගත්ත වෙනවා කියලා මාර්ගතුමාට දේශනා කරනවා. ඉන්නතුනි අපි සිතන්නේ අපිට හිතෙන්නේ මේ ශාසනය දැහැර හැම දර්ශනයකම කියන්නේ අපි ඉපදෙන්න කලින් ලෝකයේ කියන එක තිබුණා කියනවා ඒ කියන ලෝකයේ අති ඉපදෙනවා ඒ ලෝකේ උපන්න අති කියන ලෝකයේ අතුරු කරන ජීවත් වෙනවා කර්මානුරූපව අපි හැරලා යන ලෝකේ කියනවා විහාරපත් තමයි මේ ධර්මයෙන් බැහැර පවතින්නේ. ඒකඳු භාවිත මට්ටමක ඉඳගෙන කියන ලෝකයේ තුල සංවර ජීවත් වෙන උගන්න සාධන ඕන තරම් තියෙනවා. අපි බොහෝ දුරට කරන්නේ රූප ශබ්ද සංතරක පොත්කම් ආදී අපිට ඉන්ද්‍රියන් සම්බන්ධ මේ වස්තු ලෝකේ තියෙන දේවල්ය ඒ තුල නරක අදහසක් ඇති නොකර හොඳ අදහසකින් ජීවත් වෙන්න ඕන කියන අදහසක්. මේක යම් මන්ත්‍රයක් කරන්නේ නැහැ. ඔය වචනට කියනවා සම්මස්තක සම්මාදිට්ඨිය කියලා. නමුත් ඒ කොම ලෝකයෙන් එපිට ගියායේ නෙමෙයි ලෝකයේ ඇතුලේ. ජරා මරණ දුක ඇතුලේ. යම් කිසි කෙනෙක් කෙනෙකුට දකින්න පුළුවන් මොනවද? ලෝකයේ කියන එක ඇති වෙන හැටි හා නැති වෙන හැටි. එයා මේ ලෝකෙ හිටිනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ දර්ශනය වුණේ පොළොවට වඩා පාස්පස වෙනස්. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොකද්ද? සත්තු ලෝකෝ සමුප්පන්න මේ සිය ලෝකේ තියෙනවා තියෙන ලෝකෙට අපි ඉපදෙන්නේ නෙවෙයි. ඇහැපර දිවනාසේ ශරීරයේ මනස කියන ආයතන හරි ඉපදීමේ කොට උපයපන්නා. සත්තු ලෝකෝ සමුප්පන්න یہ حال بہت نے آئی کتنے لوگ لوگ لوگ کو اوپر اوپر جائے جائے تو کے کے نے پاؤچی نے آئے نہ آئے تو ایسا کچھ ہے یہ ہے احمد سے سبھی آئے نہ آئے سے پہنچے ආයතනය නිරුද්ධ වෙනකොට රෝගය නිරුද්ධ වෙනවා කියන දර්ශනය විද්‍යාත්මක කෙරේ. ඒක මොඩා හැවුරුයි නමුත් මම මේක ටිකක් පැහැදිලි කරලා දෙන්න උත්සාහවත් වෙනවා. මේ සුභාවයේ ගැඹුරු නිසාම දුරු භාවය කාණ්ඩය. ඒකට මේ ඇහැ කන ජීව නාසය ශරීරයේ මනස කියන මේ ආයතන ආයතනවත්තාම කෙනෙකුට හිතෙනවා ඇහැ කන ජීව නාසය ශරීරයේ මම කියලා. මම කියලා මගේ ආත්මය කියන්නේ ඇහැ මගේ කියලා හිතෙනවා. බුදුදහමේ ඕකට කියන්නේ සාස්වත දෘෂ්ටිය කියලා. ඉතින් අපි ඇහැ මම කියන මගේ කියන මගේ ආත්මය කියන දෙකෙන් හිතෙන්නේ ස්වરૂපයෙන් පිළිබලනවා ඇහැ මම නෙමෙයි ඇහැ මගේ නෙමෙයි ඇහැ මගේ ආත්මය නෙමෙයි කියලා. එතකොට ඇහැ තමන්ගේ නෙමෙයි තමන්ගේ ආත්මය නෙමෙයි කියන කුච්චිය කියනවා. නමුත් මෙතනදී යථාර්ථය අපි තේරුම් ගන්න ඕනේ මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා කියනවා නම් ඒක සිද්ධිය කියලා. අපි කියුවොත් ඕගොල්ලෝගේ හිතව කරුණාවේ හරි කියලා අවිවාදකම් කියාගෙන මනු දැන්ම මනුපාරේ ගාවට ගිහිල්ලා ඕගොල්ලෝ නෑ නෑ ඒක යාළුවයි නෑ මේක මටයි ඇවිත් කියලා ඔගොල්ලෝ කිව්වොත් ඔගොල්ලෝට දෙනවද? අනුපාරේ ගිහිල්ලා නෑ ඔගොල්ලෝ කියනවා ඔප්පු කරන්නේ නෑ කරුණා වතුර පිට වෙනස් නෙවෙයි, ලයිට් පිට වෙනස් නෙවෙයි, කුලිවා වෙනස් නෙවෙයි, තේරලා ඒ ටික තේරනකොට ඉතින් තීරණය වෙනස්කම් මේ කයිටි එහෙම වෙනසයි. ඒ වගේ මායාවේ පැත්තේ නඩුවක් ගන්න තියෙන්නේ නැහැ මම ඇහැ මගේ හැමගේ ආත්මයයි කියලා හිතෙනවා. ඉතින් දැන් මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා කිව්වට ඒක හරියන්නේ නැහැ. මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා කියන්නේ ඇයි කියන එක ඔප්පු කරලා දෙන්නද අන්න එතකොටයි මායාවේ පැත්තේ හඳුනාගන්න පුළුවන් ඒ කියන්නේ මම මගේ මගේ ආත්මය කියන හැඟීම අපේ විශ්ින් ආස්තන්නේ මේ ස්වභාවය ආස්තන්නේ අනේකට කියන හේතු ටික දැක්වහම ඉතින් එහේ මගේ වගේමයි කියන්නේ කන නාසය දිව ශරීරේ මගේ වගේමයි කියන්නේ මොකද්ද ඇහැකන දිවනාසේ ශරීරයේ කියන ටික මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මේ නෙමෙයි කියලා කියන්න තියෙන සාක්ෂි හේතු ටික. ඒකට තමයි නාම රූප පත්‍ය සලආයතන කියලා කියන්නේ. මේ ආයතන ටික හේතුනේ නාම රූප නිසයි කියන එක දැක්කොත් තමයි ඇහැ මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියන අදහස දෘෂ්ටි අතහැරේ. ඒක දකින්නවත් වචනේ නෙමෙයි ජීවිතෙන් දකින්නවා. එතකොට නාම රූප දෙක ඇතිවෙන්නේ ඇයි කියන කාරණාව දකින්නවා. විඥානයේ නාම රූපෝනේ කියලා. ඒක දකිනවා. මෙන්න මේ ටික දැක්කහමයි මේ ටික දැනගත්තාමයි හරියට ඔබට හොඳට තේරෙන්නේ කියලා ඇත්තටම ලෝකේ දෙයක් නේදා කියලා දෙන්නේ කියලා. ඒකම තමයි ටික ටික හරියට මේ ඇයි ආනන්දවනාදී ශරීරයේ තියෙන කී උරුමයේ අභ්‍යාසය. ආනන්ද දෙයක් කියලා දැකපු කරකට යනවා. මගත් පුත් විකාලවලම එනවා. අපි පොඩ්ඩක් බලන්න මේ ටික බලන්නේ මොකද මේ රූපයේ ඇතිවෙච්ච හැටි බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඇහැ කන දිවනාසය ශරීරය මනස කියන ආයතන හය ඇතිවීම ලෝකයේ ඇතිවීම කියලා අපි බලමු ඇහැ කන දිවනාසය ශරීරය කියන ටික ඇතිවෙන්නේ කොහොමද කියලා. අපි හිතාගන්නේ දෙමෝපියෝ විශ්වාස කරනවා කියලානේ. නම් ධර්මයේ දෙකක් මොකද්ද? සාමූහික කුසලයේ බලයෙන් සාමූහික කුසලයේ තියෙනවා කියන්නේ. මේක ඉස්සර අපි ඉස්සර කරන බලමු. ඉස්සෙල්ලා බලන්න රූපය ගැන අපි හැම දෙනාම මම කියලා හිතන මම කියලා හිතන මේ රූපය ගැන හොඳට බලන්න මේ රූපය නුවණින් බැලුවාම इनमें वो खाया यथा गीता यथा पानी तथा सुख उपचरित करें මේ භවයේ යක්ෂී භෞතික යක්ෂී පීඩා භෞතික ඒකේ ඇත්තතියදී ධාතු වශයෙන් බලන්න කිව්වා. එහෙම නැත්නම් සුවච්ඡ සාරවාරේ කොහොමවත් යාපාරකින් බලන්න කිව්වා. මේක කොහොමද දන්නවා ඇති මම කියනකොට ඔය ටික අපි දන්නවනේ කියලා විශ්ලේෂණය කරගන්න එපා. ඒක ලොකු වඩ පිටාවක් මම කියන්නේ. එකතු වුණාල තමයි. මේ ශරීරය හැදිලා තියෙන්නේ ශරීරයේ තියෙන්නේ කේස් ලොම් නියත අම්මස්නහල ඇට ඇට කියන කොටස. ඒ වගේ මගේ කොටස් එහෙම නෙමෙයි. මම එහෙම නෙමෙයි. අපි මේ ශරීරයේ තියෙන කෙස් ටික කපල දුමට දැම්මොත් කෙස් කියලා කාටද කියනවා නම් තමන් කියලා හෝ කවුරුත් කියලා කියන්නේ නැහැ. මේ ශරීරයේ තියෙන කෙස්වල ස්වභාවය ඒකමයි. රෝමපත්තික රෝමකූප කියලා බලවල දුන්නට දැම්ම රෝමකූප කියලා පේනවා. තාම පුද්ගලයෙක් දෙන්නේ නියපොත ටික කපලා දැම්මොත් නියපොත කියලා තේරෙනවා පුද්ගලයෙක් දෙන්නේ ඔය විදිහම පුද්ගලයෙක් හොවන ශ්‍රේෂ්ඨලෝන් නියත සම්මස්තාව හැට හැට කියන මෙන්න මේ කොටස් ටික තමයි ලෝකෙ තියෙන්නේ. ඕකේ හැදිලා තියෙන කොහොමද කියලා දන්නවද? කන බොන ආහාරය නිසා. වත් කවුරුන් නැතිවක් පොඩි ඉස්සරහට ගන්න. ඔය කන දේවල් වලින් තමයි මේ කොටස් ඔක්කොම හැදලා තියෙන්නේ. වත් කවුරුන් නැතිවක් කියන්නේ සත්‍යකෝ පුද්ගලකෝ සත්‍ය පුද්ගල කොටස්ද? සත්පුරුෂ නොවන දෙයක් කියනවා අනාත්මයි කියලා. අනාත්ම වූ ආකාරය නිසායි මේ කෙලොම් නිදන් සම්පත් වෙලා තියෙන්නේ. එතකොට ආහාරයෙන් හේතුව මේ ශරීරයෙන් කෙලොම් කියන හේතු ඵලය. හේතුව අනාත්ම නම් ඵලය ආත්ම වෙන්නේ නැහැ. ගහ කොහොමද නමුත් හදගන්න ඇති හොඳට නැත්නම් ඇටි කොහොම කරකටම සහ අප වෙනවද? බීජය කොහොම බීජයක් නම් හද ගන්න ඵලය කොහොම ඵලයක් කොහොම තමයි. හේතු අනාත්මකම් හද ගන්න ඵලය ආත්ම වෙන්නේ අනාත්මයි. තවදුරටත් මම කියන්නේ මේ රූපේ කාරණාවක් තමයි කබලිකාහාරය කියන්නේ. ඒ කබලිකාහාරය කියන්නේ පාරාහාරය. ඕනේ ගත්තොත් කුකුලේ ගත්තොත් හරකේ ගත්තොත් ඒ ශරීරයේ ඒ සතමට මම අපිට සංකේතෝ ඒක ආහාරය. ඒ වගේම ඒ ශරීරයේ අපිට මම නමුත් මේ ශරීරයේ පොඩ්ඩියෙන් මේ පොළේ කඩන්න කැවුවොත් දැන් පාපිස්ව ආහාරය. එතකොට අපි මේ කන බොන ආහාරයෙන් හැදුණු කෙස්ලොම් නේද සම්මස් වලින් යුක්ත මේ එකට මම කියන්නේ ආහාරයේ පිළිසඳ හොදන්න නිසා. කබලින් ආහාරයේ මම කියන්නේ වත්තික මම කාන් මම කවුද මම කියලා කෙනෙක් කිව්වොත් හරිද? පිළිගන්න පුළුවන්ද? කොහොම හොඳට බලන්න මේ කයේ සුභාකාරයේ යොදවයි. අපි පිළිගත්තත් නැතත් අපි දැනගත්තත් නැතත් මේ හැම රූපයකම කබලිකාරයේ පරිසායික නිරූපී. දැන් මෙකොඳු කය ඇතුළු කරගෙන විඥානයේ නැති ධර්මතාවයේ සිත් නැති ධර්මතාවය මේ කයට දැකගෙන හොයනවා. මේ කවල සාර රූපයේද අපේ සිත් කියන්නේ ඒක ඇතුළේ මෙතන සාර කොහොමද කියලා බලමු. ඉස්සර ගන්න විඥානයේ නැත්තම් ආරම්භ දැනෙත කම දැනගන්න පුළුවන්කම හිතේට තම ඉඳන්න පුළුවන්කම දකින්න දැක්කේ මේකට කියනවා චිත්ත කියලා. මේ චිත්ත මොකද කියන්නේ? විඥානයේ මේ කය මේ රූපයට දැසන කය ඇතුළු කරන කවදේ. දැන් කනගුණ ආහාරයෙන් හැදුණු රූපය හරියට මලමිණියක් වගේ ඒකට කිසි හැඟීමක් දැනෙන්නේ නැහැ. ආරම්භ දැනගන්න බෑ, කෙලෙන්නේ නැහැ. آس پاس بہت مچھلی گینگائیں جو ඒ බැරි නිසා අරක කියන දෙතමනේ වරදාවි තුවාගා. වරදාව කියන අර කලින් දැක්ලා තියෙනවා. ඕන විදිහට ඕනෝක උපකාරීව තියෙනවා. එකතු වෙලා තියෙන ඕනෝක විහාරය තමයි. ඒ වගේ මේ රූපේ තියෙන ධාති ටික රූපේ කියන එක ඇතුළු කරගෙන සිත පවතිනවා. සිත ඇතුළු කරගෙන රූපේ පවතිනකොට ඔය තියෙන සිද්ධියේ තියෙන ධාති ටික කලින් කරකවනවා. ඉස්සරහින් කොටස් තියෙනවා තේරෙන්නේ නැද්ද මොකක්ද කොටස් ටික කොහොමද කියන්නකෝ නැරිච්ච මිනි වලිනි ගැටවල තියෙනවා අල්ලගෙන යනවා හැබැයි පුළුවන් නම් අල්ලලා බලන්න ඒක මම කියව ගන්න ලොකු මොහොතක් දුන්නා ඔගොල්ලෝ කියන්නේ දැන් අපිට පුදුලේ සත්‍යය කියලා තේරෙන්නේ හරි ආදරේ හිතෙන ආදරේ ස්වභාවයක් මේ කයට තියෙන්නේ සිතෙන් කයට වෙන වැඩ ටික දන්නේ නිසා. දැන් මේ ශරීරයෙන් එකට ගොඩ හොඳෝ එදෙනවා නේද? අල්ලන්න පුළුවන් හරි සුදු බවක් දැනගන්න. මලක්ෂය පොඩ ඔබලකට පුළුවන්. හරියට මේ නේවක උපන්න පුළුවන් නම් මේ ඇලිකල් උපන්න පුළුවන් නම් මලක්ෂය දෙන්නේ. මේ ඇලිකල් උපන්න ඒ විදිහම මේ ශරීරේ හැමතැනම එතකොට හිත නිසා කයේ නිවන බුදු බවක් දැකලා තියෙනවා. ඒකට කියනවා කාය මුදිතා රූපී කියලා. ඒ කියන්නේ පොතේ මුදිතා රූපී කියලා කියන්නේ මේ කය බුදු බව. ඒකට කියනවා ධම්මායතන පරියාපන්න රූපය. ඒක හිතේ කියන ගතිස්සල් කය නිවන ගතියක් ප්‍රකට වෙනවා. මේකත් කය නිවන මට්ටමට එදෙන පටසිත මොකක්ද ඕගොල්ලන්ට හේතු කල් කෙනෙක් කියලා රැවටෙනවා. ඕගොල්ලෝ දැක්කොත් මේ හිතෙන් හැදෙන රූපයක් මේක කියලා මේක කයයි කියලා ඕගොල්ලෝ ගන්නෑ. මලණියක අත්පය සමාන නැහැ අපලවන්න කරපන්න පුළුවන් වෙන්නේ. දැන් මේක සංකල්ප වගේ තියෙනවා. සාමාන්‍යව අදලා තමයි නමන්නේ. ඔබලට දැනම සාමාන්‍ය පුළුවන් කම කියන්නේ මේ කයේ පිට ඇතුළු කරගෙන ඉන්න ගතිය නිසා. ඒක එනවා ධම්මා යතනේ පරියාපන්න රූප කියලා. ඒ සිිතේ තියෙන නාම ධර්ම එක නිසා මේ දැනෙන ප්‍රත්‍යය කියන කම්මඤ්ඤතර රූපේ කියලා. සම්මඤ්ඤතර රූපේ කියලා. ඒ සිත නිසා කය නිබඳු වෙලා තියෙන්නේ කියන එකත් නොදන්නට යොමුළු කය මම කියලා වෙලා තියෙනවා. එතකොට ඔබලාගේ රූප පිළිබඳව කියන්නේ මොනවද? කනහත් සිංහෙන් සිටිය සත්‍යදත්ත කිලෝ 50ක බර දැන්නේ ඔගලන්ට මේ කය ඔසවලා ගෙනියන්න අඩිය කියලා ඊගා අඩිය ඔසවනකොට ඔගලන් කිලෝ 50ක් බර දැම්මා ඇයිද නැත්තේ මේ සිත් තියෙන නිසා ඒකට කියනවා අකුසල රෝග කියලා මෙන්න මේ සිත්ෙන් තමයි මේ කයේ උද්දේශක රැළෙන්න පුළුවන් අවස්ථන පුළුවන් ප්‍රතිචික ඔක්කොම තියෙන්නේ ඔගොල්ලෝ භූතයේ කියන මුදල් වෙනවා තමයි හින්දායි මේ රූපේ නැරඹෙන. එතකොට ඔයගොල්ලෝ දන්නවද රූප කියන්නේ මේ චක්කු ප්‍රසාදයේ කියන එක. හැදෙන්නේ සිතෙන් සෑම කිවිමේ කලයේ ඉදිරියට පුළුවන්කම කියන සිතෙන්යි. ඒ වගේ ඉදිරියෙන් කියන වස්තුවක් නිරූප කරන්න පුළුවන් උපය කියන මේ ප්‍රසාදයේ තියෙන විතරයි. ඒක තමයි අරහත් රූපයක් කියනවා. එතකොට දැන් මේ නාම ධර්ම ටික රූපයේ දැඩිලා රූපයේ නාම ධර්ම ටිකට දැඩිලා තියෙනකොට නාම රූප කියනවා. නාම රූපස්ය පරායතන කියලා කිව්වේ. මෙන්න මේ නාම රූප දෙක මෙහෙම කියන නිසා මේ ප්‍රබෝධ ටික හැදිලා තියෙන්නේ කියන එක. දැන් මේ කන බොන ආහාරය මතට ගන්න ආහාරයෙන් හැදෙන රූපේ ඒ රූපය ගොඳු බවක් උනේ කරපොන්න පුළුවන් මේ පැහැල්ලුනේ ප්‍රබෝධ ටික ඇතුලේ කය ඇතුල් කරන පවතින චිත්ත 20 කියලා ඔයගොල්ලෝ දැක්කොත් ඇහැ කියන එක හැදෙන්න තියෙන හේතු ටික දැක්කම ඔයගොල්ලන්ට ඇහැ මම කියලා හැදෙද ඔය ටික නොදැක්කෝ නොදැන්න නොදැක්ක මම ඇහැ මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා කොච්චර කිව්වත් මොඩකම කියන්නේ ඒ මොඩකම කවදාවත් නැති වෙන්නේ නැහැ එතකොට හරියට කොහොමද මේ යාපනයට ඇතුළේ මාතර පැත්තට යනවා මම මාතර යන්නේ ආව මාතරට ඇවිල්ලා මාතරට මට යන්න ඕනේ කියලා වචන කිය කී යාපනයට පැත්තට යනවා කියන්නේ වෙනසක් කරන්න වෙනවා අපි මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියන එක කියතිය මමයි මගේ මගේ ආත්මය කියන තැනකින් තමයි ප්‍රතික්‍රියා දක්වන්න ඕනේ අර ඇත්තම දැක්කම කවදාවත් කියන දේ පිළිගන්නේ නැහැ නමුත් මාව යාපනයට යවෙන්න මම කැමති නෑ යාපනයට මම යාපනයට යන්න ඕනේ නෑ කියලා යාපනයේ පාදයට යවෙන්න ඒ වගේ මේ කය මම නේද මේ කය මගේ නේද මේ ඇහැ මගේ ආත්මය නේද කියලා වචන කියන්නේ ඇත්තටම හොඳට දන්නා නාම රූපනේ සබඳතාවය කියන්නේ. ඔබේ ජීවිතයට කොහොමද දෙන්නේ? මේ නෝරණේ ඔයගොල්ලෝ මේවා අතහැරලා මම කිව්වේ මෙන්න මේ අනුගුණ ආහාරයෙන් හැදුණු රූපය කෙස්ලොන් එක සම්මස්තරයෙන් යුක්ත අනුගුණ ආහාරයෙන් හැදුණු රූපය බලන්නේයක් වගේ ඒ කය අතුරු කරගෙන පවතින හිතෙන් එකක් ඉඳලා නැහැ. එයා ලොකු වැඩ ටිකක් කළා. විඥාන පක්ෂය රාම රූපක් කියනකොට නාම ධර්ම රූපයට රූපේ නාම ධර්ම කරනවා. ඔය රූප උපදින නාමයයි ධර්මයකින් බලනවා අහනවා කියන කටයුතු ටිකක් කරනවා. ඒක කරන්නේ රූපය තුල කටයුතු ටිකක් කරනවා. එතකොට මේ රූපය පිළිබඳ දකින කම නිසා මේ රූපේ මේ කයේ කියන ස්වභාවය නාම රූප දෙක මෙතන මෙහෙමයි පවතින්නේ කියන එක උදාහරණ නිසා ඔයගොල්ලෝ ආයතන ටිකම කියලා කියනවා. ඔයගොල්ලෝ දැක්කොත් මේ නාම රූප දෙක නාම ධර්ම කලේ මේව දැකලා ඉන්නයි කලේ මේව නමන්න පුළුවන් නැත්තම් මම අත නමනවා මම අත කරපුවම දෘෂ්ටියෙන් පිටෙන්නේ එයා දන්නවා මෙහෙම කළාම මේ හේතුව මොකද්ද මේ මේ වාගේ අසහනෙ හොදේ හරි කිනේ කියන ටික දැනෙනවා ඉතින් නිසා නාම රූප වශයෙන් දකිනකොට එතකොට හරි සැහැල්ලුවේ මේ කිසි බලක් නැහැ මේ දරුවා කියලා අපි කතා කරනකොට නැත්නම් අපිට අපේ නිබඳකම තේරෙනවා අපි දන්නවා මේ කිලෝ 5ක් තරාවේ කිව්වහම කිලෝ 5ක් සැකේනවා මම දැල්ලෙනකොට ඒක තේරෙන්නේ මේ හිතේ කිලෝ පෙච්චික තේරෙනකොට කිසිම ඔය විදිහටමයි හිත නිසා මේ ප්‍රසාදිත පිළිතුරක් දැක්වහම ඔබලට තියෙන උත්තරයක් තියෙනවා සාම රූපච්ඡායනා කියලා. ඔන්න දැන් ආයතනික ඇතුලේ තියෙන ඔගොල්ලෝ ගන්න. එතකොට දැන් මේ ඇහැ ඇදෙච්ච හේතුව තමයි මොකද? මේ නාම රූප දෙක. කාම රූප දෙක හැදෙන්න හේතුව මොකද්ද? මේ කයත් මේ විඥානයේ ප්‍රතිපatti වශයෙන් මාපු එක. විඥානයේ හැදෙන්න හේතුව මොකක්ද? අවිද්‍යා කාරණා. අවිද්‍යා කර්ම කියලා කියන්නේ වෙන මොකුත් නෙමෙයි. මේක පෙර ජීවිතයේ මේ වගේම කන පුදාහාරයෙන් රූපයක් ඇතිලා අවිද්‍යාව පොල් දෙලවක් තියෙන විස්තර සාපේක්ෂ එක දැනකින් අපට බලලා ගන්න වෙනවා. ඒක තේව අනුගුණ පස්පා ගෞතමින්න නිසා මේ වගේම රූපයක් හැදෙනකොට එදාදී මේ කය අතුරු කරගෙන පවතින සිත්ජය ටික ටික මේ වගේ කයේ ගැටි ටික ප්‍රකට වෙනකොට අපි නාම රූප නිසා මේ ආයතන ටික හැදෙන හැටි දැක්කේ නැහැ. දැක්කේ නැති නිසා අපි හිතේ මොකද්ද? අවිද්‍යාව නිසා මේ නාම රූප නිසා කලායතන ඇතිවෙනවා කියන එක නොදන්නා කම නිසා නොදකින කම නිසා නොදන්නා කම කියනවා නොදකින කම කියන අවිද්‍යාව කියනවා. ඒකම නොදන්නා කම නිසා ඇහැ ඇති බවට කන ඇති බවට නාසය ඇති බවට හිත හදාගත්තා කියන්නේ ඉඳගෙන ඉඳගෙන නිදාගෙන ඇවිදින හතරේ ඉරියව්වෙන් පරිහරණය කරන්න පුළුවන් ඇහැ කියනවා කියන මානසික මට්ටමක් හදාගත්තා. මේක කියන්නේ අවිද්‍යාව. එතකොට ඒ කියන ඇහැ මම ඒ කියන ඇහැ මගේ කියලා සංහාවේ උපාදාන වශයෙන් ගත්තා. ආහාරයෙන් හැදුණු රූපය ඇහැ නිරුද්ධ වුණා. අවිද්‍යාවෙන් හදාගත්ත නැත්තම් නාම රූප දෙක පිළිසිඳ නොදැක ආයතන ටික පිළිසිඳ නොදකින කම නිසා අවිද්‍යාව නොදකින කම නිසා ඇහැගෙන නිමිති කන දිවනාසේ ශරීරයේ ආයතන හයගෙන නිමිති හදාගත්ත එකම හේතු වුණා නැත්තම් මේ නාම රූප දෙක ආයතන ටික පස්සේ කුච්චලේ කියලා දැකපු කමම හේතු වුණා විඥානයේ හැවතනේ රූපයකට දැකගත්ත මේ වගේ කනගුණ ආහාරයෙන් යුක්ත රූපය පරිඥාන කරේ. අද කනගුණ ආහාරයෙන් යුක්ත රූපය මේ චිත්තජයක නිසා හැදෙලා තියෙද්දී මේ නාම රූප දෙක නිසා ආයතන හැදෙනවා කියන එක පිළිසිඳ නොදකින්න සම නිසාම ඇහැ මම ඇහැ මගේ ඇහැ මගේ ආත්මය කියලා සංහව උපාදාන වශයෙන් හටගත්තොත් ආරම්භෝලයේ මොකද්ද? මෙන්න මේ විඥානයේ නැවත රූපයකට ගැටගෙන කබනික ආහාර රූපයකට ගැටගෙන මේ ආයතන ටික හදනවා. ආයතන ටික හදනවා කියන්නේ ලෝකයේ හදනවා. දැන් ඇහැ සංවිධානයේ ශරීරයේ හැදෙන විතරයි ඕනේ. ඇහැ හැදෙනකොට රූප පේනවා. අත හැදෙනකොට ශබ්ද හැදෙනවා. ආයතන ශබ්ද වල දැනෙනවා. දැන් මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පොට්ටබ්බ කියන්නේ තරම් යම් තවත් අචින්ති අධිවිදන්න බැරි අනුමෝල යෝග්‍යය කියලා යමක් හම්බුනේ හේතුව ඔබලගේ හැකරද මාසිකාරිය. මොකද ඇහැ කියන එක නැත්තම් රූප ගැන දැනුමක් කියනවාද? හරි ඇහැ නැති වුණාට රූප තියෙනවා කියන කාරණේ හිතන්න විපත් කියන ඇහෙන් දැකපු රූප තියෙනවා. කාද නැතිවම ශබ්ද ගැන කාර්යතු කරනවත් හිතන්න. රාගය නැතිවම ජීව නැතිවම කය නැතිවම මනස නැතිවම හිතන්න දැනගන්න මොනවද තියෙද? උත්පන්න. ඔබ කියන සමාජයේ තියෙන විශේෂ. එතකොට ලෝකයේ කියන්නට තියෙන මොකද්ද? ආයත භාවය. ආයත භාවයේ හත ගැනීම ලෝකේ හත ගන්නවා කියලා කියන්නේ. ඇහැට ජීවනාදී ශරීරයේ කියන චිත හතගත්තාම ඔබලට රූප ධර්ම හතරක් පොත්පත් ගන්නවා කියන්නේ. එතකොට මේ දෙකේ ලෝකය ඕගොල්ලෝ දන්නවා මේ වෙනම දේවල් තියෙන්නේ ආයතන හයකයි. ආයතන හය කියන්නේ නාම රූප නාම රූප විඥානයක. විඥාන පිටට වැදගත් කොමක් නිසාද? මේ වගේම නාම රූප පිට නිසා ආයතන පිට හදලා ආයතන නිසා ලෝකයේ හදනකොට මේ ලෝකයේ ආයතන නිසා ලෝකයේ හදා හැදුවා කියලා ලෝකයේ ඇතිවෙච්ච හේතුව හොදන්නේ කියන ලෝකයක් හැටියට දැකලා නිමිතිගත එකම හේතුයි විඥානය නැවත පිටකරන්නේ. මම කියන්නේ කරන්නේ මොකද? අපහද තේරුම් ගන්න කවදා හරිවදක මේ දුක්ඛගත සංසාර චක්‍රේ අපරපත් වෙන්නේ පුළුවන් කොටින් එතනින්ම පිටු වෙනවා. ඔයාලට ආයතන හය කොන්න කියලා කියන්නේ ජරාම දුක උපන්නා.

චක්ක ලෝකෝ සමුප්පන්නෝ කියලා ආයත නැති කල ලෝකේ හටගන්නවා කියලා ඇහැ කන දිවනාසේ ශරීරය කියන ටික ඇති වුනහම මොකද දැන් ලෝකේ හටගන්නවා කියන්නේ. ඒක ප්‍රශ්නේ මේ දෙකන ලෝකේ හටගත්ත පොද්දේ හොඳට බලන්න ලැබුත් අපිට හිතෙන්නේ බාහිර තියෙන ගොඩන ගිනි කස්කොලන් හිතයි අපිට ඒවකින් හිතයි කියන්නේ ලෝකේ ඇදලා තියෙන්නේ සිමෙන්ති වල කොන්ක්‍රීට් වල කාර්බන් කියලා අපිට හිතෙන්නේ. ලෝකෙ හැදලා තියෙන්නේ නැහැ සංජීවන මාතේ පරිදි කියන ආයතන විතරයි. එතකොට දැන් එයා මුදිතම කරනවා ඇහැ කන දිව නාසය ශරීරය හේතු ප්‍රත්‍යයෙන් එක තාපරූප නිසානේ එයාට ලෝකයේ මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මෙ නෙමෙයි කියන වචන වුණා. මේ සිද්ධිය දැක්කපු ගමන් ඒක

අවිද්‍යාව හේතුනා ලෝකේ දේවල් දැකකොහොත දේවල් ඇති බව කියලා ගන්න විඥානයේ පිටත දැකගන්න. ඔන්න දැකගත්තට පස්සේ අදද මේ ආහාරයෙන් හැදුණු කය අවිඥාන කරන නාම රූප වල ආයතන වල ලෝකේ පේනවා. අද මේ ලෝකයේ කියන්නේ ඇති උනේ මෙහෙම නේද කියලා ලෝක සමුදේ දැක්කොත් මේ හේතුටික විරුද්ධ කරන ලෝකයේ විරුද්ධ වෙනවා නේද කියලා නොදැක්කොත් ඒ අවිද්‍යාව හේතු වෙන ඕගලන්ට ලෝකයේ ඇතිවවට ඒ හේතුයෙන් නැවත විඥානය උපතට ගන්නවා. එතකොට ඔන්න ලෝකයේ කියන එක ඇති වෙන්නේ මෙහෙමයි ඒ නිසා සත්‍ය ලෝකෝ සමුප්පාද. ඊට පස්සේ විෂ්ණු කුඹුරු සත්‍යවා කුමක් ප්‍රතිසංවිධානක දෙක මොනවද කියලා ප්‍රාර්ථනා. සත්‍ය කුඹිතත් කෙනෙකුට රාග, ද්වේෂ, මෝහ කියලා දෙයක් කියලා යමක් ඇති වුණා නම් ඇති වෙන්නේ නැහැ. ඇති වෙන්නේ නැහැ. මේ ස්පර්ශයෙන් ආයත පාරේ. කිසිම ලෝකෝපාදාය කුමක් ඇතුළු කරගෙනද ලෝකයේ කියන එක පවතින්නේ. ලෝකයේ කියලා යමක් පවතිනවා නම් ලෝකයේ හෝ ලෝක ප්‍රත්‍යක්ෂය කියලා ලෝකයේ හෝ ලෝකයන් දැනුමක් අපිට තියෙනවා ලෝකයේ කියලා යමක් අපි සංකතව පවතින ඒ ලෝකයේ කියන පවතින කොහොමද ඇතිවන්නේ සත්‍යයේ උපවද ආයතන හයතුළු කරගෙන යෝගී කියන පවතින කිසිම ලෝකෝ විහාරයේ කොහොමද ඇතිවන්නේ කොහොමද මේ ලෝකයේ දුකටපත් වෙනකටපත් ඉක්ව දෙනවා වෙන වෙනවා නැරෙනවා පහළ වෙනවා නින්දා ලබනවා පාප ලබනවා බඩගින්න විපාදය මේ යත්නා දුකක් තියෙන මිනිස්සෙක් වෙලා ඕක ප්‍රේතෙක් තුළ අසරෙක් තුළ නිවේදී නිවේදයේ යත්නා දුකක් තියෙන ඒ දුක දිව්‍ය ඥානයේ තුළ ඒ වස්තුව ඇති වෙනකොට ඇති වෙන දුකක් තියෙනවා ඒකයි ප්‍රිය දුක් දුක් අපේ පස්සේ දුක් හතර පාය කියන්නේ අපේ හරිනේ දුක් දිවිවම දෙවිය වර්ණය කියලා උපන්හම මේ සම්පත්තිය නැතිවෙන්නේ නැ දුක ප්‍රිය දුක් මේ භූමියේදී අපිට ප්‍රියමනාප දේවල් ලැබීම කියන්නේ දෙවියන් දුක අපේ දේවල් ලැබීම අපේ මාතෘකාව දුක්. අපිට අද ඉඳලා තියෙන ඔය දුක පිට උත්තරේ දුක කියලා කියන්නේ.

හොඳ අදහසක් ගන්න පංච උපාදාන සංකේ කාමමත් ලෝකේ. ජරා මරණ කාමමත් ලෝකේ. ලෝකේ හටගත් කියන්නේ ජරා මරණ හටගත්තා. ලෝකේ හටගත් කියන්නේ දුක හටගත්තා. එහෙනම් දුක ජරා මරණ හටගත් හේතුව නොදැන නිසා ජරා මරණ තමයි වෙන්නේ. ඇහැ කියන්නේ ලෝකේ ඇහැ මගේ කියලා කියන්නේ තමන් ලෝකයට දැනගන්නවා කියන්නේ. ආරදිව රාජේ ශරීරය කියන්නේ ලෝකේ යනවා. ඒක ආරදිව රාජේ ශරීරය මගේ කියලා කිව්වොත් දැනගන්නවා මගේ කියනවා. සත්‍යක සූත්‍රය හොඳට බලන්න ඕනේ. සත්‍යයේ විරහම බුදුරජාණන් වහන්සේ සත්‍යය යන්නේ දුක්ඛමම දුක්ඛමගේ දුක්ඛමගේ ආත්මය කියලා කියනවා. ඉතනවන එයා දුකේ දිනවල කියනවා. යන්නේ දුක්ඛමම දුක්ඛමගේ දුක ආත්මගේ ආත්මය කියලා කියන දුකේ නැතිල දුකේ උපකාරනවා. ඒකත් කියලා දෙනවා. එතකොට මේ ලෝකයේ කියන එක ආයතන ටික එකයි ආයතන නාම රූප එකයි කියලා ඔයගොල්ලෝ දැක්කොත් නාම රූප මේ මෙහෙමයි කියලා දැක්කොත් ඒ පරිශ්‍රණය තුළ ලෝකියා හැරෙනවා එයා දුක් පිළිසිඳ ගන්නවා දුක් පාම දුක් පාම දුක් පාම කියන්නේ එයා දුක කියනවා ඉතින් අතීතයේදී ලෝකයේ පිළිසිඳ නොදක්ක නිසා لوگ کے لوگ کے ماما مانگے مانگے ہاتھ میں گلے کی ایک سنا آدر نہیں لوگ کیا کہہ رہے ہیں لوگ මෙන්න මේ ටික දැක්කොත් එයාට හොඳට පස්ස සම්පාදනය තියෙනවා. මේ දර්ශනය දැක්වීම කිසි කෙනෙක් ලෝකය ලෝකයේ ඇතිවීමත් ලෝකයේ නැතිවීමත් ලෝක විරෝධය දැක්කොත් ඒකමයිම දිට්ඨි සම්පන්නයි කියලා කියන්නේ. දැක්කොත් ඇයි උපන්සේ කාන්තති අපරන්සේ කාන්තති උපන් අපරන්සේ කාන්තති පරිච්ඡ සම්පාදනීය සුඛාන්තති කියන එක ගන්නවා. එයා හතර දකිනවා වර්තමානයක ඇහැකන දිවනාසේ ශරීරයේ කියන මේ චිත මේ සමෝහයේ කාමසෙන් නිමිතු වර්තන දේවනෙත යථාභූත පක්මෝපණය දැක්කපා එහේ මම ඇහැ මගේ ඇහැ මගේ ආත්මය නෙවෙයි කියලා ඇත්ත එහෙදී නොවන දැක්ක යුතු කියලා බුදුජානක දෙනවා නම් එයා ඇත්ත එහෙදී නොවන දකිනවා මොකද්ද ඇහැ මම ඇහැ මගේ ඇහැ මගේ ආත්මය නෙවෙයි කියලා ගන්නවා. මානසිකවාදී සැකේ එහෙම ඇහැ කොහොමද කියලා දකින්නේ. නාම රූප පත්‍ය සලආයතනයේ සංකායයේ නාම රූප පත්‍ය කියලා ගන්නවා. ඒක කොහොමද කියලා දකින්නේ. නාම රූප ධර්මයේ අන්‍යමඤ්ඤ පත්‍ය සහජාත පත්‍ය නිත්‍ය පත්‍ය නිශ්චය පත්‍ය උපනිශ්චය පත්‍ය අපි කරන්නේ විපාක කර්තාන කියලා කියන්නේ වෙන මොකුත් නෙවෙයි අපේ සිද්ධිය පෙන්නන. හොඳට පෙන්නන මේ නාම ධර්ම ටික රූපයට රූපේ නාම ධර්මයට ඕකමද තියෙන තමයි නාම රූප වලට පත්‍ය වෙන්නේ. නාම ධර්ම ටික නිසාමයි চৈতසික එකතමයි උපදින්න ඔයගේ පත්‍යක් තියෙනවා. ඔය ඒ ආනාපාන හොඳට යෙදුනහම සිතේ තියෙන සත්‍යික රූපේක මිශ්‍ර වෙලා රූපේ තියෙන සත්‍යික සිතේක එක්වමහම ඔන්න මේ වගේ ආයතනයක ඇදෙනවා. ඔන්න දැන් හොඳට තේරෙනවා මේක මේ වගේ රාම රූපස්ස සලයත නැතිකම කියන කාරණාව දකිනකොට අතීතයේදී මෙන්න මේ වගේ රාම රූප ධර්මයක් තියෙන තැනක රාම රූපයන් නිසා ආයතන හැදුණු තැනක ඒ සිද්ධිය නොදන්නා කම නිසා ඇහැ මම ඇහැ මගේ කියන මිත්‍යා සිද්ධියක් තිබුණා නම් ඒ නිසා මේ විඥානය ඇතිවෙච්ච දැකගත්තා කියන කාරණාව දකිනකොට අවිද්‍යාව ප්‍රත්‍ය සංකාර සංකාර ප්‍රත්‍ය විඥාන කියලා දකිනකොට උගත එකක් ප්‍රති අධර්මා අතීතයේ මම විචියද මම කියන කොහේ ඉඳද්ද කොහොම ඉඳද්ද කියන කාරණාවයි අතීතයේදී මේ ඇයට දිනාගේ ශරීරය කියන්නේ ඒවා මම වෙලා හෝ මම මේ ගැන කිච්චමම කෙනෙක් කොහොමද කියලා නෑ අතීතයේ ඉඳලා තියෙන්නේ මේ නාම රූප සායතන ඇතුළේ තියෙනවා සංකේත නොදන්නා කම නිසා මම කියන අදහස දෘෂ්ටිය කෙලෙසයක කියලා කියන්නේ ඒ කෙලෙසේ හේතුයි අද මේ රූපේ පරිණාමක වෙන්නේ අද නාම රූප දෙක ඇද අද නාම රූප දෙක නිසා ආයතන දෙක හැදෙනවා නාම රූප දෙක නිසා ආයතන හැදුනා කියන කාරණාව දැක්කොත් අද හැමම හැමගේ හැමගේ ආත්මයක හැදීම පවතිනවා එහෙනම් නැවත මේ ආයතන දෙක හැදෙනවා ඒක දකින්න නිසා අනාගතේ මම අපි මම හැදලා උපදීද උපදින කොහේ උපදීද කොහොම උපදීද කොහොමද කොහොම උපදීද කියන දෘෂ්ටියට එතන පටිච්ච සම්පදාය සම්මේත සම්පදේ පටිච්ච සම්පදාය සම්මේතය එයාට අවශ්‍යයි අතීතයේදී වර්තමාන ප්‍රවෘත්තියේ නිරෝධාත්මක එක උපන්නා බවට ඇති කරගත දෙලේ තේරුමා අදටම දැනගන්න හදන්න අද පොඩි නැත්තේ මේ ඇත්තම දැක්කොත් අද ඇති කරගත සත්පුරුෂ දෘෂ්ටියේ තියෙන නැවත නිබඳු දුක්ඛටි ආත්මපදයක් තමයි. දුක්ඛය කියන හා නැති වෙන හැටි ලෝකයේ තියෙන හා නැති වෙන හැටි තමයි. හදනකොට හරිය සම්පූර්ණ ධර්මයක් වෙනවා නේනවා. ඊට පස්සේ තේර ගැන පසු ගැන පෙර නිසා දැන් දැන් නිසා පසු ගැන ධර්මකාරය ගැන පස්සේ සම්පූර්ණ ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ ගැන සිතන නිසා කරන ඒ මාත්‍යමේ සාස්ත්‍ර වහන්සේගේ ලෝකේ අවබෝධ කළ කෙනෙක් වහන්සේ ලෝකයේ පිටත දැකගෙන ලෝක විසු කියන එක කියනවා පොතේ. පොතේ යනවා කියන්නේ ඒ ලෝකයේ මනාව අවබෝධ කරගන්නවා කියලා. ඒ වගේම ස්වස්හාතයි කියලා. සත්‍යවත් සුපර්පතයි කියන මොනති කෝකාර දැනේ. එතකොට සත්‍යයි විවිධ දේවල් පරමාර්ථ කියන එක ඔක්කොම ඔයගොල්ලන්ගේ සිතේ ආරම්භ වෙනවා. ඇයි? කෝකයේ සත්‍යයේ රූපය ඇතුළු කරගෙන ආත්මය පවතිනවද ආත්මය නිසා රූපය පවතිනවද රූපය නිසා ආත්මය පවතිනවද දෘෂ්ටි කෝණයයි රූපය හොදට පේනවා සාධුණ ආහාරයෙන් ලැබෙන රූපය ඒ කාය ඇතුළු කරගෙන පවතින නිසා මේ කායේ නිකොල හැකියාව වගේ කෙනෙක් හැකියාවක් ගන්න මේ කබලික ආහාරයෙන් මේ කරන්නේ සංගපානයේ නාම ධර්මයේ තියෙන අනුකරණවල කියන දන්නවා. කෙනෙකුට අවස්ථා ලැබුවා හැලෙන්න පුළුවන්කම කියන්නේ මේ අනවබෝධයයි කියන එක දන්නවා. මේ අනවබෝධය කියන කාරණා මේ අදීමාවට දැනෙන්න ගන්නවා. එතකොට මෙන්න මේ විවිධක පටිච්ච සම්පදාය ධර්මය හොඳට තේරෙනවා. එනකොට සත්‍යය පිළිබඳව ඉතින් රූපේ හත්ය රූපය තුළම සත්‍ය ගන්න. නාම ධර්ම ටික තේරෙනවා. අද නාම ධර්ම කියන්නේ සත්‍යයක් සහ පුද්ගලයක් නෙමෙයි. එදා මේ වගේම නාම රූප දෙකේ ඇත්ත මේකේ නොදන්නාකම නිසා හටගත්ත කර්ම නිමිත්තයි. ඒ කර්ම නිමිත්ත නිසා විඥානය කියන එක දැක්කම අද මේ අවිද්‍යාව දුරු කළොත් විද්‍යාව පහළ වුණු කර්මයේ නැතිවම මේ විඥානට ආහාර නැහැ ආහාර දෙනකොට දැක්කා විඥානයේ දිගින් දිගට යනවා නැහැ. එතකොට නාම ධර්ම ටික ඇත්තට එතකොට වේදනාව ආත්ම වශයෙන් වේදනාව ඇතුළු කරන ආත්මයක් කියන තුනේ වචික කිසින්නේ. සිනුත් සමාදන් වීම කුතයාගෙන සමාන්තරව කවුරු කියන්නෝ නැහැ දැන් පුළුවන් වෙලා කියලා නැත්නම් මේ ටික දෙනවා නම් ඔයාලට පුළුවන් කියලා කවුරුත් කියන්නේ මේ ධර්මතාතික මානව සංස්කාරයේ වෙනම ප්‍රයත්න තමයි ස්ථාපනය කියලා. ඒක සමාජාව සමාජ පමණ වෙන්නේ නැහැ. පච්චත්ත වේස පොලිනිය වෙනවා නැත්නම් සංස්කාර කෙරෙහි මාත් පිළිතුරු. ඔබට හොඳට තේරෙනවා නම් අද දවසේදී ඇහැ කන දිව නාසය ශරීරය කියන මේ ආයතන ටික මම මගේ මගේ ආත්මය කියලා දැක්කොත් වැරදි. ගත්තොත් වැරදි. වශයෙන් හිතන්නේ මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය කියලා හිතන්නේ මේක දැක්කොත් වැරදි. කියලා කියන ඇයි? ඒක ඇතුලේ ස්ථීරෝගය දන්නවා නාම රූප කියලා. ඊට පස්සේ මෙහෙම නාම රූප වල ආයතන හැදුන නිසා මේ රූපය හැදුන මෙහෙම වෙන්නේ හේතුව ඇයි කියලා උපදී ඥානයක් තියෙන පෙර දැනද්දක් තියෙන පෙර ඒ වගේම ඇහැකන හැදෙද්දි කියෙද්දි ඒ ඇහැකන හැදෙද්දි හේතුව දෙලක් මෙහෙම වෙද්දි ඒක හොදන්නා කම නිසා ඇහැ මම ඇහැ වගේ හරි කියලා හිතන කිව්වොත් ඒකත් කෙලෙසේ යතන දෙකේ හරි ප්‍රසාරති වලට කැදී අද මේ ඇත්ත මුදක ඇහැ මම ඇහැ වගේ ඇහැ වගේ ආත්මය කියන දකින්න විදියට පිළිගොල් මේ ප්‍රශ්නාවලින් කිව්වොත් හැවතත් එහෙම ගියක් හදනවා කියලා දකිනවා ඔබට මත්තපරක් ඥානෙ ඉති වෙනවා. වශයෙන් සාක්ෂිම මාත්‍රමට එතකොට සත්‍යය කියන පෙර ජීවිතය ගැන පසු ජීවිතය ගැන සැකන සුරුවන් කෙරේ සැකන කියන නෝන සමන් කෙරෙහිම සීක ප්‍රඥාවෙන් යුක්තයි කියලා කියනවා. සීක ඥානය සමන්නාගතයි කියලා කියනවා. ඒක සමස්තම දත්තයි කියන්නේ. මේ ඇත්තටම පිටිපස්සක් වන කෙනෙක් වෙනවා සෝවා පුදුලෙක් වෙනවා කියන එක අමාරු දෙයක් නෙමෙයි ධර්මානුකූලවම හැබැයි සංකල්පෝතේ පැටලෙන කෙනෙක් නෙමෙයි දැන් මොන ඔය ටික ඕගොල්ලෝ ඉගෙන ගත්තාම කල්යාණ මිත්‍රත්ව අධ්‍යාත්මස්වෝනේ කියන එක ලැබුණා නමුත් දැන් ඔයගොල්ලන්ට තේරෙන්නේ තාම ඔය ටික දැනගත්තේ තාම නැහැ මගේ වගේ තමයි තේරෙන්නේ. කන දිවනාසේ ශරීරේ මගේ කියලායි තේරෙන්නේ. එතකොට තාම ඇහැ නිසාගේ රූප පෙනෙනවා කන නිසා ශබ්ද ඇහෙනවා කියලා තේරෙන්නේ නැහැ. රූප කියන තියෙන රූප ඇහැට පෙනෙනවා. තියෙන ශබ්ද කනට ඇහෙනවා කියලා යොමුකට තාම තේරෙන්නේ. නමුත් මේ දෙක මාරු වෙනවා. මොකද ඇහැ කියන එක නාම රූප නිසායි කියලා තේරිලා ඇහැ මම මගේ මගේ ආත්මය කියන එකෙන් හිතෙන්න ඕනේ. ඇහැ නිසා රූප පෙනෙනවා කන නිසා ශබ්ද ඇහෙනවා කියන එක හිතට වැටි තේරෙනවා. එතත් තමයි ඔයගොල්ලෝ කියන දේ නඹුරු හොයන්නේ. අතුවතුරේ ගුණින්ද ඡායාව ගතනයි කියලා දැක්කොත් හිතේ ඡායාවකට නැතුව හරියි. සියලුකට දකින්නවා කියලා දැක්කොත් ඒක ආත්මයෙන් පුළුවන් කියලා අදහස් තියෙනවා. එතකොට ඔය විදිහට දකින්න තැනට ගන්නවා. මේ අදාළ මනස දෙකම තියෙන්නේ නමුත් ඔය ඇත්ත දකින්නට ගන්නවා. දැන් ඔයගොල්ලන්ට ඒ සඳහා තියෙන අපත ප්‍රතිපදාව සීල සමාධි ප්‍රඥා කියලා කියන්නේ ඔය ප්‍රතිපදාව. සීල සමාධි ප්‍රඥා කියලා කියන්නේ ප්‍රතිපදාව. දැන් අහගත්ත සංස්කාරිතිය විරුද්ධ නැහැටි. සීලබ්බත මනෝමාස දෙව නැහැටි. විචිකිච්ඡාව විරුද්ධ නැහැටි. මොකද මේ දර්ශනය එළකට ගියා. සාපේක්ෂව ගත ලෝකයේ පිළිසින දර්ශන නැහැටි. ඇහැ ගන්න දිවනාගේ විරුද්ධ දර්ශන නැහැටි. ආත්ම දෘෂ්ටියේ අනිත් කරන නැහැටි. අනාත්මය අවබෝධ කරගන්න හැටි ඉගෙන ගන්නවා. එහෙනම් මේ මට්ටම දැනගන්න දකින මට්ටමට ආවහම මේ අමුතු වෙන කරන් කියන්නේ ආය රූප කඩ කඩ බලන්න එහෙම මොකුත් ඕනේ ඕගොල්ලෝ ඔය විද්‍යාව ඔය පටිච්චසමුප්පාද ධර්මයේ ඔය විදිහට මෙහෙ නොකොට මෙහෙ කරන්නේ නැතුව අනේ මේ රූප කලාප කිසිම කියනවා නේද? මේවා අකමල හැලෙනවා වගේ නේද? ඉස්සෙල්ලක් දැක්කපු එක නෙමෙයි දැක්කේ ඉස්සෙල්ලක් තිබි දැනගන්න බෑ ඒ තරම් දෙයක් කියනවා නේද කියලා. කොච්චර හිතේසා හිටියද? හිතේනවව මානසිකාරයක් නේද? මානසිකාරය කරනකොට කරනකොට සමකේක ඇත්ත වගේ තේරෙනවා නේද? නමුත් සත්‍ය අවබෝධයක් කරගන්න. ඔබ ලෝක කොච්චර දැනුවත් කොහොම බලන්න බලන හැටෙන්නේ නැහැ. පද්ධතිය මේ බාහිර වස්තුවේ ඇලෙනකොට ඇහැමන බලන හිතයි. ඇහැ දෙනවා කියන අපිට ඇහැ මොකදන කොට කරනවා. ඒතකොට ඉස්සෙල්ලා ඇහැ පේනවා කරනවා. ඇහැ පේනකොට ඇහැට දෙන දේ තමයි වෙන්නේ. ඉස්සෙල්ලා අන්නට ඇහෙන දේ තමන්ගේ නුවණේ ඉස්සෙල්ලා අන්න තමන්ගේ නුවණ නිසා අහත ඇහෙන දේ තමන්ගේ නුවණේ කන තමන්ගේ වෙලා තියෙන්නේ සත්‍ය තමන්ගේ නොවන විදිහට ජීවත් වෙනවා කියන දෙයක් අවශ්‍යයි. ඔබාරිට ඔය අන්ති බලනවා කියලා කියනවා. මොකද ඒක උපද්ද වූ චිත්ත රතුපාද මහාරියක් ගාගෙන බාහිර දෙන වස්තුන්ගේ රතුපාදයන් කරන ආකාරය හොරවලා හොරවලා පුළුවන් නේද? මේ රතුපාට අනිත්‍ය වෙන එකක් නේද මේ රතුපාට ඉපදෙන නිරුද්ධ වෙන එකක් නේද කියන්නේ ඔහි බලනවා රතුපාට ගන්නා දෙයක්. ඉතින් බාහිර රතුපාට අනිත් කරන්න පුළුවන්කම තියෙද්ද ඇහැ දාන්න තියෙන කණ්ණාඩිය රතුපාට වල තියෙන්නේ. බාහිරට මුකුත් කරන්නේ නැහැ කණ්ණාඩිය වල අනිත් කරනකොට රතුපාට ඉදී ආන්නේ. ඇහැ මම ඇහැ මගේ ඇහැ මගේ ආත්මය කියන ප්‍රමාණ කරගන්න රූපේ මම රූපේ මගේ රූපේ මගේ ආත්මය කියලා තේන ටික මොකද කරන්නේ මේදී. එහෙනම් අරහතගේ මගේ ආත්මය කියන එක හිත එක්ක කරන පුළුවන් එකක් නෙමෙයි. අන්තිමට අනුවද්දා කියන එක ඔක්කොම දෙන්න. ඇහැ කියන එක මෙන්න මෙහෙමයි සම්පූර්ණ ඔක්කොම දෙන්න. ඒක දැනගත්තාම අතීතයේ තුල තියෙන්නේ නාම රූප නිසා ඇහැ ඇදලා තියෙන අතීතයේ ඇහැ ඇදලා තියෙන මුදක්කම තමයි. ඇහැමම කියලා කෙලෙසිය ඇති කරගන්න හේතු ඒ කෙලෙසිය අද ඇහැ. අද ඇහැ හැදුනේ මෙහෙමයි نہیں بھی آج کھی تو بن میں اہم آگوں کے سوبھاؤ کچھ جگہ سوبھاؤ کسی پیاز کسی من سوبھاؤ کسی لوگ یا سکھاؤ جن میں ایسا کچھ ایسا ایسی جگہ ہے එතකොට ඇහැ පිළිසිඳ දැක්කොත් ඔබ ජනමාන දුක පිළිසිඳ දැක්කා. ඇහැ නිරෝධයේ කියන ඔබල කිව්වා. මොකද ඇහැ නිරෝධයේ කියලා කිව්වේ වර්තමාන ආහාරපත්යෙන් හටගන්න ඇහැ ආහාරපත්යෙන් නිරුද්ධ වෙච්චි. ඊගාවට ඇහැ හදන්නේ කෙලෙසියක් ඇතිවෙනවා. කියන ඇහැ ඇතිවෙනවා නැවත ඇහැ රූපකෝපය ඇහැ නිරුද්ධ වෙනවා කියලා කියනවා. ඒ වගේ මේ කොච්චරක් වගේ අවබෝධයක් තියෙනවා. කොහොම වෙයි කියලා උත්තර දුරුකයන්වත් කියනකොට දැනගෙන නමුත් ඒ දැන් ඔයාලට වැඩක් තියෙන කල්යාණ මිත්‍රයන්ගේ සාධාරණ ලැබුණා. දැන් ඔබතුලින් කාර්යාලයක් එකට වෙනවා. ධර්මවත් ප්‍රතිපත්තිකාරයෝ සමාජික ඔය හතරේ ප්‍රතිපලය තමයි මොකද්ද? ඇහැ කියන එක මමනේ මගේනේ මගේ ආත්මේ නෙමෙයි කියන එක තේරෙනවා නාම රූප විතරයි සලආරය. අද නාම රූප වල හේතු විඥාන විඥානයේ තියෙන හේතු එක්කම නාම රූප වල කලින් නොදන්නා බව නිසා මම කියන හේතය බලද්දී ඒක මේ විඥානයේ තියෙන හේතු ඒකයි නාම රූප වල අද ඇති හේතු කියලා කියනවා. අද මේ වල තිබුත් හේතු වෙනවා කියලා කියනවා. ඔන්න ඔය ටික කල්යාණ මිත්‍රයෙක් පහගත්ත දැන් ධර්මාන ධර්ම ප්‍රතිපත්තියේ ඉතිමේ යෝනිසමස්කාරයේ උද්දීප කරනවා. එතකොට සීල සමාධි ප්‍රඥා කියලා කියන මොනවද කියනවා කියන ධර්ම දැක ගන්න. ඔය කියන කුලියේ බලන්න. දැන් ආපචින හරි අටකින හරි උපෝසකස්කන්ධ සීලේ කරේ කියනවා සීල හය වශයෙන් දෙක සම්බන්ධ කරගන්නවා. සංවර කරගෙන බුදු ගුණ අසුබය මානමය මෛත්‍රිය කියන කමඨානකින් හිත වඩනවා. සමත කමඨා වෙනවා. හිත වඩමින් මේ ඉස්සල ප්‍රකට කරගන්න පටන් ගන්නවා. තමන්ගේ කය මොනින් බලනවා. මේ රූපේ කේසුලෝමීය ධම්මස්හරයන් ඇතුළු දුරු කුණිත කර්මන ආහාරයේ රූපේ හැදලා තියෙනවා හොඳට මේ කය ඇතුළු කරගෙන කෞෂණ සිද්ධ නිසා මේ කයේ ප්‍රකට ප්‍රකට රූප ටික බලනවා මේ ප්‍රසාද ටික හැදලා තියෙන හැටි බලනවා එතකොට මේ විදිහට හිතමින් හිතවල හිතවලින් එන්න හිතනවා කලින් කලට පටිච්ච සම්පදාය කියනවා. ඒ කියන්නේ අද මේ වැරද්ද අද මේ සිද්ධිය ඇති වුණේ මෙහෙම නිවන්දුම සිද්ධියක් කියලා කියති ඒක මුදල්නාට අපිට ඒක බලන්න. අද මේ වැරද්ද ඉතුරු කළොත් එහෙම වෙනවා කියලා බලන්න. කලින් කල්පනා බලන්න. එච්චරම බලන්න වර්තමානයේ කාබන ආහාර නිසා රූපය හැදෙනවා රූපය කියන්නේ කෙලෙස් කොහේද සම්මාසාරික වෙන එක. මේ ශරීරය දරුවගේ පිළිදෙන කොට තේරුකේ තියෙන කෙසුලොන් නේද සම්මස්තාව නේද කනපුන ආහාරයේ රෝගේ හැදලා තියෙනවා නේද කියලා හිත බලන්න. කොහොම සිටි විගල යන්නේ ඒකට පස්සට මොන බලන්නේ කොහොම ප්‍රගත මට්ටමට හිත පිළිගන්න පුළුවන් මට්ටමට හිතට හසු වෙන මට්ටමට බලන්න. එතකොට ආධ්‍යාත්මික පුද්ගල භාවයට පිළිවෙන කයේ බාහිර දුරා පුතා ආත්මසාරායක බවලේ යාත්‍රිකව පිළිවෙන කයේ ප්‍රවේශික බව බලන්න කිව්වා. මොකද හිත වඩවන එහෙම බලන්නේ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ හිත වඩන එක වෙනවා කියන අපිට මේ කම්මල් භාවයේ කම්මලක වැඩක් විදිහට. ඒ කියන්නේ කම්මල් වල වැඩ කරන කෙනෙක් ඔය වාහනේ යකඩ කරන්න දුරු කරගන්න හරගෙන වාහනේ යකඩ කරන්න හරගෙන කන්නලට ගිහිල්ලා දැන් මේ කරගෙනකොටද මොනවා හරි පිළියම් හරි කැක්කක් හරි ජයකක්ක් හරි මාන්නයක් හරි ගිරමණයක් හරි මොකක්ද ආවද දෙන්නේ දලා දෙන්නේ උඩ තියලා මේක සලම් හැදුවොත් සලම් ගන්න පුළුවන්ද දැන් මොකද යකඩ යන්නේ ඒ නිසා මොකද කරන්නේ මෙයා මේක අර මයින්හාම ප්‍රාවෘතිය විතර කොට දාලා මයින්හාම ඇදලා හොඳට යටදලා අපදල්ල පාරට පස්සේ ගත්තා. දැන් මේ රත් කරනකොටද හරවන්නට පහසු වෙනවා. ඊට පස්සේ හරවන්නට හැකියාව තියෙනවා. හොඳයි දැන් මේ දෙක වෙන් කරන්න පුළුවන්ද කියලා බලන්න. කෙනෙක් යකඩ හොඳටම රත් කරනවා කවදාවත් නැත්තම් වැඩ කරලා ඔබල ධර්මවල පූජ්‍ය කුණා අසුබේ මරණේ මෛත්‍රිය ආනාපාන හතේ කියන්නේ යකඩ රත් කරනවා වගේ එකක්. මේ වරදත් පුරු කරන විදිහට. යකඩ රත් කරනකොට තවන්නේ නැහැ වගේ. සමතකම නාමයෙන් ඔය වගේ හිත වඩලා නමුත් ඕගොල්ලෝ සවිඥානික මේ නාම කය මේ සවිඥානික කය මෙහි කරන්නේ නැත්නම් නොවනි. විදර්ශනා කරන්නේ නැත්නම් රැකලි කරන්නේ නැහැ. සමත සමතහනක් උදව් කරන්නේ නැතුව විදර්ශනා විතරක් කළොත් කෙටිවම මේක සම්මස්තහර කියලා බලනවා කනබුන ආහාරයේ ඉස්සයි කියලා බලනවා ආය අසුර කරන පෞද්ගලික ශික්ෂණ වැඩ ටික බලනවා ඔහොම වල බලන්න හත්කම ගන්න බලන්නේ නැත්නම් අනේ යක්කදී සමානව හදනවා වගේ දැන් ඔය ජීව ජීවිත එකතැනක දුවනවා වගේ කොච්චර දවස් ඔයාලට තේරෙන්නේ ඈ උත්කල භාවයක් නැකේ හොඳට මොනේ මෙහෙ කළාට ඒක ජීවත් නැහැ ඒ නිසා කලක් නැතුව යනවා ඒ කියන්නේ රක්කර නැතුව කලක් හදන එක අමාරුයි යකද රක්කර නම් කලක් නැත්නම් ඒක තමයි ඒ වගේ සමත සම්පතහනක් වඩලා මොනේ මෙනෙහි කරන ධර්මයේ පටිච්චසමුප්පාද ඉගෙන ගන්න මෙනෙහි කරන්නේ නැත්නම් එකක් බලන්න. ධර්මයේ මොනේ මෙනෙහි කරන පටිච්චසමුප්පාද මොනේ මෙනෙහි කරන නමුත් කලක් නැත්නම් මේ වස්තර නැත්නම් එකක් එළියේ තියෙන දෙයක්. කෙනෙක් කන් සංවරය අපේ වර්තන කරනවා ඔන්න ආනාපාන සතිය ආදී සමාධිමත් වශයෙන් කිසියාර හොඳ යොමුනා ටිකක් වෙලා වරේවා වරේලා දැන් මේ යකඩ හොඳ වාසිය දැන් පලකට සුදුසුයි වගේ ඒ විසුරුම සහ ආදීච්ච මනසකින් තමන්ගේ ශරීරයේ පැත්තට යොමු කළා හොඳට මේ ශරීරයේ කෙස්ලෝමයේ ධම්මසාරයෙන් මෙහි කරලා කනකුණ ආහාර නිකන් මේ මුඛ්‍ය හැදෙනවා නේද කියලා හොඳට බලනවා ආනත මහරජාණන් කියනවා මේ පිටපතට ආහාරයේ ඇති හේතු නිසා හටගන්න බලයක් මේ රූප කියන අපිට හිතනවා. මේ විදිහට හිතලා ඊට පස්සේ අන්න සුඛ කරමුදේ ලැබෙන්නේ කියලා. ආයෙත් අත්‍යවම දානංශික එක දිගට කරමුදේ අවශ්‍ය කරවන්න. ඔන්න දැන් මේක ටිකක් හිතනකොට අර සමාධිය කියන්නේ ආයෙ හිතන එක නතර කරලා ආයෙ සාපෘෂ්ඨ දීව කරලා ආයෙ සාපෘෂ්ඨකමනා කරනවා. ආයෙ වර්තමාන සැලනවා වගේ ආයෙ සාපෘෂ්ඨකමනා කරලා සමස්තකාරයේ හැදෙන සත්පුත්‍ර භාවිත සිහිවේශ දුවා පුතා යාළුවා කියන සිහිවේශ ආරම්භ වලදද ආරම්භ ඉතිනේ අල්ලගෙන යාළුවා දුවට එන්නේ කරනවා. කොහොම සිතන මෙහෙ කරනකොට දැන් සිතන කරනකොට යකඩේ කියනවා මම ටිකක් මෙහෙ කරනකොට හත්ක කියලා ආයේ කලන කරලා කරලා කරන වගේ මෙහෙ කරන කරලා ආයේ සම්පූර්ණ කරනවා. ආයේ සම්පූර්ණ කරනවා වල ආයේ මොනවා මේ වගේ සම්මල් කරුවා. රස්තවතර කලන කලන කරන අන්තිමට ආරෝහ්‍ය ප්‍රදාන ඒ වගේ ඔබේ සමත කමදාහයෙන් හිත වලකින් නුවණ විදර්ශනා කරලා විදර්ශනා කරන සමත කමදාහවල සමත විදර්ශනා යුක්තමත් වලලා ප්‍රඥාව කියලාදී හදාගන්නවා කෙලෙස් දුරු කරන ආශ්‍රය දුරු කරන යෝතින මාරම් ප්‍රඥා විදින්නේ කියලා බුදුසසුන දේශනා කරන මාර්ගයේ ප්‍රඥා කියලාදී පළදෙනගේ ඉතින් මේ ආවදී හදාගන්න නම් සත්‍යතර කරන කලින් සත්‍යලන්ට කොයාලදී හදාගන්න බැහැ එහෙම හදාගෙන ඒ ආවකින් පහර දෙන්න දැන් මේ වර්තමානයේ විතරක් බලපු කයි කුම්භක් විඥානය අපරම් විඥානය කුම්භක් අපරම් විඥානය කියන විදිහට පරිසම් වශයෙන් කරා. එතකොට කල්යාණ මිත්‍රයන් කල්යාණ සෝණිය හැදලා තියෙන ඊට අනුව ඔයගොල්ලෝ සීලයක පිළිලා යකඩ රත් කරතර තරම වගේ සමතය වඩන විදර්ශනා කරනකොට ඒක උපප්‍රතිඥාන අප්‍රතිඥාන උපප්‍රතිඥාන එක විදිහට පරිසමක් වල කරනවා එක විදිහට බලකොට හැකියාවක් නැතුව සමස්ත දෙකේම මත්තම වෙන එක මහා ධ්‍යානමත්වට පස්සෙලා මුකුත් නැති මුකුතාවේට පස්සෙන්නේ මේ ඉන්නවත් මුතුලෙද මේ කර්මතාවයේ තියෙනවා. තමයි අනිත් කෙලෙස් කරු කියනවා කියනවා කාම රාගය පිළිවෙල නැහැ. කාම තරහ වෙන කතිය දුර වෙලා නැහැ. ඈ හැබැයි ඉතින් ඊර්ෂ්‍යා කරන ගතිය අතික පස්තුකම කියන ගතිය තමයි. රාගය කියන එක තියෙනවා, ද්වේෂය කියන එක තියෙනවා, මාන්නය කියන එක තියෙනවා. ඒ හිත මුලින්ම බලද්දත් තාම ඉස්සරහම ගතිය තියෙනවා වගේම ඒක නමුත් එහාට ඊර්ෂ්‍යාව කියන එක වෛර කරන ගතිය, කෝපය කරන ගතිය කියන හතර අනුපතිය අපහැරෙනවා. මොකද මේ අතරින් උදාහරණයක් පලා පලවන්නට කලක් නැහැ. මාතුමාල කියන්නේ ඊර්ෂ්‍යාව. හදන ඊර්ෂ්‍යාව කියන්නේ තමයි ලෝකේ ගොඩාක් මන දෙයේ කරනවා කියනවා. ආනන්දේ සංපත් මුලින්ම තමයි. ආනන්දේ සංපතේ යාද සංපතුලක වේවා පරිහරණය කරන වස්තුවක වේවා නොවිතර කම මේව අපාය දාන දෙයක්. අනේ වටවම. ධර්ම කියන්නේ ඊර්ෂ්‍යාව කියන්නේ හරි කුච්ච කෙලෙසයක් කියනවා. ඒ කියන්නේ අත්තු නරමුත් මරණ මනුස්සයාට මත්යලක් සංගම් වෙනවා කොහොමද? හොරකම් කෙරුවොත් හොරකම් කරපුවාගේ බඩුවක් වෙනවා. කාමයවත් ඇතම තේන්නේ නැති ස්පර්ශයක් හරි තියෙනවා. එතකොට රහමර පානය කළොත් අසත්‍ය පිටක පොත හම්බ වෙනවා. නමුත් ඊළඟට යන මොනවද සම්මේ කියලා. හරියට වැරද්ද වුණත් ඒ මොහොත කරගන්න නම් දැන් ඊටියක් වුණා නැති. මොකුත් නැහැ. ඒ නිසා මේ ඊටියක් කියන එක සීල සුච්චම කෙලෙසයක්. අපි ගොඩාක් වලබලා දක්වන්නේ අපි සමහර වෙලාවට ඊටියක් ඇක්චුවල ඒක සාධාරණීකරණය කරන්න තමයි තුල ඇතිනේ කතියේ තමන්ගේම සංසාරය කරන එක නම් බලන්න පිටපත් වෙනවා. ඒක කියන්නේ ඉක්ක පබ්ලික් වාක්‍ය කියලා කියන්නේ. නෑ මම මේක කරන්නේ එයාට මෙහෙම නොවෙන්නයි. වාට පාඩම ඉගෙනන්නට එයා මෙහෙම දෙයි කියලා තමන් කෙරේ සාධාරණීකරණය කරනවා. ඒක අපිට බලන්න නෑ. මම කිව්වේ මේ පිටේ දෙයක් ඒවා. එතකොට මේ විදිහට සීලයක පිළිපද සමස්ත සමාන හිත වඩන්නේ නුවන් බලනවා වර්තමානයේ ආහාරයේ රූපය බලබලා යනවා ඒකට අලිස්කාරය. දෙන්නේ. ඒකඳු රූපයේ මේ මත්තමට හැදෙන්න හේතුව පෙරත් මේවම තියෙච්ච නොදන්නාකම නිසා. ඇති කරගත්ත කෙලෙස් වෙනේද කියලා කරනවා. අද මේක මොකද මේ විදිහටම කය නාම රූප දෙකක් ආයතන කරනවා මේක කියලා බලනවා. දැක්ක සම්පූර්ණම විචිත්‍රවද බුදුරජාණන්සේගේ ඉතිහාසයේ සංග්‍රහණය කරේ සමාජ කරාත්මක කියන මේ සැකේ බුදුල ප්‍රේමවත් කරේ. සත්‍ය දීක්ෂිත සම්පන්නයි කියලා. කවුරුත් කියන්න බෑ වතුවක්. සමන්තෝම බය නැතුවම කියන්නත් පුළුවන්. සීකරන්නත් පුළුවන්. බොරුවකුත් නෙමෙයි. මොකද මේ සාධනයේ ඔය කියන විදියට ධ්‍යාන ලබලා හිතන්නවත් බැරි මට්ටම් වලට ගිහින් යනවා නෙමෙයි. කොහොමද මේ ප්‍රවාහ කරගන්න ලෝකේ ජීවිත විසාකා උපාසිකාව හතරතුන් ගෝවා සාරෝ විහි දෙන්නේ කියලා. එතකොට සාමාන්‍ය ජී ජීවිතේ ජීවත් කරන කෙනෙක් සාමාන්‍ය ජීවිතය කරන්නට හැරෙයි. ඒකත් ජීවේ හැබැයි ඉතින් හරපගේ අගේ කියන දේවල් පිළිගන්නේ නැහැ. අලුත් පැටවුන් දාපු බුරුලෙක් කුඩි පිරුණු දෙකක් ගාවට දෙහිලා පාඨකෙහි ඕනේ ඕනේ කියලා අගයනවන ලැබෙයි. පාඨකෙහි එක්වරයි කාගෙන දවන්න නැත්නම් කිසි දෙයක් එතන ඔසුදුයි. ඒ වගේ ඕගොල්ලන්ට දිට්ඨිය දුරුක සත්‍යාවික ඇති කරගන්න ඕනේ, විශ්කිච්ඡා ඇති කරගන්න ඕනේ, සීලපොත් ඇති කරගන්න ඕනේ, දිට්ඨි සම්පන්න වෙන්න ඕනේ. මේ ජීවිතේ සතරපායෙන් හිතෙන්න ඕනේ. අගින් කිරුණා වගේ ඒකට කියන ප්‍රතිපදාව තුළ ඇතුළු රූප කරකලා බලනවා කියයි පුදු කරලා බලනවා මොනවා හරි එකක් කරනවා. කොහොමද තමයි බුදුනේ. ඒක දෙන්න කියන ඒක දුරු කරන්න කියන සැක හොල්ල එදෙන එක. අවුරුදු සැකවුදාත් භූමියේ සිටි කෙනෙකු දෙනාකාරට ගිහිලා එපාරට අසියදවන් ඒක කියනවා. ඕකේ වගේ කියනවා ඒක කියනවා. යම් ප්‍රතිපදාවක මට නිවන ඕනේ කියලා මට නිවන නෑ එපා නිවන් දැක එපා මාව සුවම් වෙන්න එපා නම් කියන්නේ දහම් නේද වර්තමානයේ මේ නාම රූප ධර්මයේ සාපේක්ෂ හැටි වෙනවා කියලා ඈ මම මගේ මගේ ආත්මයේ නෙවෙයි කියන එක කියන්නේ නැතුව ඒක වෙන විදිහට බලන්න බලලා වර්තමානයේ මේ වැරද ඇතිනේ අතීතයේ වැරද නිසායි කියලා බලලා අද වැරදෙ සිදු සහගතේ දුක ඇති නැති ඒක හොඳට මෙහෙය කරන්න. මෙහෙය කරොත් ඔයගොල්ලන්ට මේ ධර්මයේ දකින්න කියන්නේ අපහසු නෑ. එතකොට එයා ලෝකයේ දන්නවා ලෝකයේ ඇතිවීම දන්නවා නැතිවීම දන්නවා කියලා කිව්වොත් තමයි දුක දන්නවා දුක ඇතිවීම දන්නවා නැතිවීම දන්නවා කියලා කිව්වොත් තමයි ඇහැ දන්නවා ඇහි ඇතිවීම දන්නවා නැතිවීම දන්නවා නැතිවීම මඟ දන්නවා කිව්වොත් එක්ක දැනකට වචන කොටස් කෙටියෙන් ගත්තාම එයා දතරව සත්‍ය දන්නවා කියන එක තමයි චතුරාර්ය සත්‍ය අවබෝධනේ දුක වර්තමාන දුක පිළිහැදිලිව දකිනවා. මොකද ඇහැ අනිත්‍ය කියන බුද්ධිය සාමාන්‍යය කියලා දැක්කා. දැන් ඇහැ මම මගේ කියලා හිතාගෙන ඉති ඇහැ නාම රූප වශයෙන් බලන සංකේත දකිනකොට නාම රූප දෙක අනාත්ම යනාත්ම හේතු නිසා හදලා කියලා දකිනකොට ඇහැ අනාත්ම වෙනවා. මේ නාම රූප දෙක නැතිවෙලා ඇහැ නැති වෙනවා කියලා දකිනකොට ඇහැ අනිත්‍යයි කියලා දැක්කා. භාවෝදක හදක දැහැගෙන ශාස්ත්‍රීය ජරාව කියන්නේ මනස භාවෝදක ධර්මය කියන දුක දැකලා. ඒක මෙහෙදි කරන්න ඕනේ ඉලේක ලක්ෂණයක් දකිනවා. පටිච්චසමුප්පාද ධර්මයේ දකිනකොට නැවත යන කියන හේතුව දැක අවශ්‍යයක් නැහැ. විචි අවශ්‍යයක් නැහැ. විචි අවශ්‍යයක් නැහැ. ඒකකොට අනන්ත සංසාර ගති හැමෝම හෙව්වේ නිදුක් බව. අපි හේවුවේ සතුටට හැමදාම අපිට ලැබෙන්නේ නැති තේකනවා. ඒකට හේතුව සතුට හෝතු සිදුකව හෝතු අපි ඒක ලැබුණේ කොතනින්ද කොහොමද කියලා හොයන්නේ ඒවා නැති කරන්ද සුඛ නැති කරන්ද සැපකට උත්සාහවත් මේ බුදුරජාණන් වහන්සේ පරිශුක වෙනවා සැප ලැබෙන්නේ දුක් බව ලැබෙන්නේ දුක නැති තැනට දුක ඇතිවෙච්ච හේතුව හොයලා ඒක නැතිකොලොත් තමයි දුක කියන එක නැති වෙන්නේ. එහෙනම් සැප නැති කියලා තේරෙනවා. ඉතින් ඒකද අසාපි තේරුම් ගන්නකොට අපිට මේ සාසනයේ විදිහම අපේ ජීවිත පිළිසරණ ගොඩනැ කරගන්න පුළුවන්. ඒකත් අනන්ත සිතුවන සංස්කාරයේ අපි හැම කෙනෙක්ම සැප සතුට වෙන්නේ අනුරාගෝ මමකේ නමනස් බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවකදී මේ වේගුල්ල පරවතයේ දෙනවා සමානයේ වේගුල්ල පරවතයේ බලන්නේ කියන පරවතය කියන විශාල පරවතය එක කමලයක් තුල එකපතේ ඉපදෙන නැරක ආත්මවල හැට දෙකී එක ගොඩකට එකතු කළොත් ඒව දිරන් නැතුව පැවතුනොත් පාන්නේ වේගුල්ල පරවතයේ තොරව විශාලයක් ලැබී කොට ගන්නවා එක කල්පේ එතකොට ඒ වගේ කාල්පනෙන් කියන්නේ දැන් ඉතින් මේ හැමතැනම ජරා මරණ දුකේ කොටකොට කොච්චර දුකද ඇතිදීද ඒ නිසා මේ ජීවිතය පිළිගත් කරගන්න ඒ ඒකට තමන්ගේ වර්තමාන ජීවිතයේ අංගලකින බවෝගුණ වුණාට ඇලෙන්නේ නැතුව මේ ධර්මයේ දිහා බලලා ධර්ම ලාභයේ

ඔය කාලේ එමාල් රැයේ ඉඳ මා විශාල ආශිර්වාදයක් ලැබිලා අලපනක් තියා කැලේ හිමාල අර හත්ති ගණනක් ගහන ගහන ගහන ගහලා මහ විශාල ජල කඳක් ගණන කළා අර ඇස්කුණම බලනවා ආවල ඇස්කුණ ඇවිල්ලා අනුකම්මයෙන් ගංගා නදට දැන් ගංගා නදගේ සුද්ධනා හැදෝන සිටියේ සිටේ හැදෙන්නේ නැහැ ඔය කාලෙදි දැන් කපුටේ මොකද කරන්නේ කෑ හොරගෙන යනවා කපුට කියන්නේ ස්වභාවයෙන්ම කෑද රටේ නෙමෙයි කපුට දැක්ක ඇත්කොන දැකලා ඇත්කොනේ වැහුවා මහරා කොටෙන් හම එල්ලලා මස් කපලා ටිකක් කෑවා හරි ගහලා තේරවාදයක් එච්චර කෑමක් තියෙද්දි කවර මොලේකම කෑම හොයාගන්න තරයයි මම කොරොස්නේ මේ කියනවා කියලා මොන කපුටන් ඇත්තුන වාරණය කරගන්න. දැන් කපුට ඇත්තුනේ වහලා හිටියට ඇත්තුන නතරගන්න. ටිකෙන් ටික හෙන්නේ නේද මොකද මොදරක් වැඩිලා හැල්මේ කරලා වැඩිලා ඇවිල්ලා යූස් කෙනෙකුට නැවත එන්න බැරි තරම් දුරට ගියා. දැන් කපුට ඇත්තුනේ ඇත්තුනේ වහලා හොඳට මතකයිම කොට යටින් යොමුවතේ දිය වෙලා යටින් මාරු කාලා ඔසහාස්තික ටික ටික ටික ටික කියලා දුයි ආඛ්‍යානවලදී දැන් කවුරුද තේරුණා මේක නම් හැමදාම දුරු ඉඳනස්සන්නේ ඈ කොහොම හරි මෙතන තේරුවා යන්න ඕන කියලා අර හම්කෑලා දැහැලා හිතේ පුළුවන් ඒ පැත්තට ගියා මේ පැත්තට ගියා උතුරට ගියා දකුණට ගියා ඇතුලට ගියා බටහිරට ගියා පොඩ්ඩක්ම තේන මානක හිත පුළන් ඒ අහනකොට ඒ ආඥාවල පාළු කොටලා පාලා යන්නදරකුත් ඇති ඉන්නේ හිතලු ටිකක් ඇති වෙච්ච මේ කබර කර කරන මහා ජනමාලයට ඇදෙනවා වැඩිනකොට තවත් යාමක් හේදාගෙන පාළු කොට කරන්නේ ඒකත් කොට ගහලා ඒකත් කොට ගහලා කවුරුත් කීස් මේ කොට කරලා කරනවා හිමාල කැලේ හිත දියුණු කරපු ඍෂිවරේ යෝගාබුල් වාදන උඩින් යනකොට දැක්ක මොහොතේ නැති කකුලට දැක්ක සාමාන්‍ය කටෙකුට මෙච්චර දුරේ එන්න බෑ එන්නේ බෑ කොහෙන්ද මේක කියලා බලනකොට මෙයා විදේශින් මෙයාට ආවර්ජතාව කපුටට විස්තරේ මේ තවස්සා මනුස්සපතියේ ගිහිල්ලා මේ කපුටා ඇස්තුනේ වහපු කපුට විකුමාවේ මානසික රාජ්‍ය හත ජීවිතම අධහැරලා ආස්කෝච කැල්විනා සිතාරණේ සඳහන් කරනවා. දීගාතම ඓතිහාසික ලෝකවල සඳහන් වූ ආලෝචනය ඒක කියනවා ඔය කවියේ සංගයන ඇස්කුණ ඉන්ද්‍රමත් වසතා සිදු නැත වැදගෙන සුනමෙන් කපිතා. ළඟ ඉතු ලෙහි ලොක කොළොත් තොපසා අවසයිවෙන් සමහක් ඇත කොටසා කියලා. ඉතින් ඇස්කුණ සංගාමන ළඟට වැටලා ගන්න යන ඇස්කුණ වගේ තමයි ජීවිතේ ජීවත් වෙලා ඉන්නේ බව ඔබ පිළිගන්න. ඒවා ප්‍රමාණයක් වාහනයක ප්‍රදස්තුවා ප්‍රකාශයේ එක මොකද ඇත්තුනා වගේ තමයි දැන් අකුටා ඇත්කුනේ රහනවා වගේ තමයි දැන් මේවා අපි පරිහරණය කරනවා වගේ වගේ කියලා මාස්තික කාලා ඇත්තට විද්‍යාන ඒක දෝෂේ නැහැ මාස්ත්‍යයන් මේ දෝෂේ තියෙන කවුරුත් අපකට දෙකක් කොච්චර හරි කාගේ වල හොඳ වැඩේ කියනකම් පහළ යනවා තමයි. එතෙන් පස්සේ හරි කියලා ගියා. නමුත් එච්චර දැනවත් කීටි කවර මොඩේකින් නම් දාලා යන්නේ කියලා හිතුවනේ. අනේ හිතිවිල්ල තමයි බය. ඒ හිතිවිල්ලත් එක්කම එක්ක පුළුවන් ඉච්ච වාසය කරන අපට ඇස්නේ වගේ. ඒ වගේ මේ හම්බෙච්ච බවෝගික පරිණාමය කිරීම දෝෂ නැහැ. අර නිත්‍ය වාසස්ථානයක් වගේ මේ මගේ දුවාමයි මගේ පුතාමයි මගේ ගෙදරමයි මගේ කාර්යමයි මගේ රස්තාවමයි කියලා අල්ලගත්තම අනේකමයි කපුටල් ඇත්තුනේ හොඳට පදිච්චි වුණා වගේ නෑ. දැන් මේවා අල්ලගෙන ඒවා පදීමයි කියලා ඉන්නවා. අපිට කොහේ ගරකොට කොනකට වෙලා නැහැ. මේවා මම වගේ කියලා අල්ලගෙන ජීවිතේ නතර වෙලා නැහැ.

අපිට හැරෙන්නම හොඳ යත්‍රම ඒ ඒ මතකම තේරුම් ගන්න. එතකොට ගොඩක් දෙනෙක් ඉන්නවා කිසිම දෙයක් කරන්න බැරි සිහි මුලාවල තමන්ගේ බලපෑමකට දැනෙන මාස්ටර් කෙනෙකුට තේරෙනවා. මේ කිව්වා කියන්නේ කිසිම දෙයක් කරන්න බැරි ඒ ජරාව දුෂණ ඉඳීකට තියෙනවා හොඳයි කියලා අදහවක් වෙනවා. ඒකට බාර අහන්නට අපැන්නේ කියන්නේ අතපරවක් උනේ. කලම සතරෙන් දෙන ධර්මයක් අතහැරිලා. මගේ මගේ කියපු ධර්මවල ටිකක් අතහැරෙනකොට යාන්දතන පුතේ හිතෙච්චරක් නැති වෙන එක නාවත සංස්කාර සාධකයක්. ඉතින් මම කිව්වා කරන්නේ කපුටන් මොනේ යමෝ වගේ නසු ජීවිතයකට ජීවිතයට උපකාරී පිණිස උදලාහක කරන්නේ. ඒ අතුලක් දාන ධර්මවල හදාගත්තේ පාඩියන්නේ. හැබැයි මේ ලැබෙන ජීවිතය ජීවත් කරන්නේ කරනවා. අවදාම හරියවට මේ සත්‍යය අවබෝධ වුණොත් මාගේ සතරෙ නිදිච්ච පුළුවන්. මේ අවිද්‍යාව නැති කරගත්තොත් විතරමයි නිදෙන්න පුළුවන් කියන මොන ආදාරණ මේ යෝගී කටයුතු කරන ගමන් මේ සත්‍යමයේ අවබෝධය දෙකකට උත්සාහවත් මාක්ෂික ඛණ්ඩය ඒක වාසස්ථානයේ කරගත්තේ කොහොමද සුවාදරු විවාදරු කියලා අපකරණය පරිහරණය කරන එක මගේමයි කියලා ඇල්ල දැරීම සසාරේ ඒ මතම ජීවිතේ ජීවත් වෙනවා

මේ ධර්මය අවබෝධ කරගන්න සතරේ සතර දුකින් නිදීවත් වදනා පරවස් වේවා ඒ සඳහා මේ සම්මේ සුපරිශය වේවා කියලා මේ මොහොතේ මම කරමු දැන් කල්පනා කරගන්න සත්‍යධර්ම ප්‍රවණය කරලා ජීවිතයේ පිටට තෝරණය පිටු අහලක් ලැබෙන වටිනා එකම පරිසරයේ සිට කරගත්තා. අපි මේ සියලු ආකාරයෙන් පහළ කරගත් සියලුම කුසලයන් විශේෂයෙන්ම මේ පිටුමත කුසල ධර්මයන් සිද්ධ කරගත් අවස්ථාව ලැබෙන්නේ මේ ඉස්සාරවල මහා සංඝරත්නයේ වැඩ සිටින නිසා අපි සිද්ධ කරගත් සියලුම කුසල ධර්මයන් මේ විහාරස්ථානයේ වැඩ සිටින ගෞරවනීය නායක මහතුරු කුමාරතුරු වරපොක මහා සංඝරත්නය ගන්නවා කරනවා නම් වේවා සුපත් වාස්මා දෙවියන්ගේ නිරෝගී සුවපත්තාවි ජීවිත ජීවිතයේ ජීවිතා සුපත් වාස්මා චලබලාපරොත්තු සබෝධිය මේ කුසල ධර්මයේ හේතු පාරමිතාවක් වේවා කියලා විශ්වාස කරනවා ඒ වගේම අපි සිද්ධ කරගත්තා මේ සීල කුසලය. ලෝකීය සම්පූර්ණ සාසනයේ මොකක්වත් මේකට විවාද කරන සංසාරී දුතු. සාසනමාන පිටකාර සීල දියෝනේ කිමන් මොකදවා කියන විදිහට වර්ණනය කරන සීලපත මොකී සත්‍යවා දෙවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කොටස් කෙරෙන මොළේ වාදිතා කියන කාරණේ පිළිගන්නවා.

نیم کے نئے نیا شکریہ تھوڑا اندر පතර පොලිමේ මුතුනේ වන සත්‍යාවේ ආදාරත් පිටරගන්න ඒ වගේම මේ සුපාපක වදිනේ සීමිත කාමයේ කාර්යයක් සාධාරණ මේ ජීවිතේ සංස්කාරික සිතාමේ මොකද ඉවත් කරගන්න අපේ මේ ජීවිතය අපිටේ මානසික සුපිරිසෝපන කියලා හැම දෙනාම ඒකම අදහස් ඇතුළේ ඒ සම්පූර්ණ මේ පිළිදේවා ඒ වගේම මේ පාරාමස්සෝනේ බලන්නේ මොකක්ද මේ සතාවේ චේතවස්තාව තුළේ මේ ප්‍රාණඝාතකේ මහානෝදාන උදේවන කිතුවා මේ ප්‍රාණඝාතකේ මහානෝදාන උදේවන බුදුපදේ උපහාරාට ආරක්ෂාගේ ශක්තිය කරදර දානවා. උපස්වර්ණා ප්‍රතිවර්ෂ ප්‍රතිවර්ෂ කරනවා. මේ මොකද දන්නේ ආයතන සත්‍යෝ ධම්මාවදන්තියාලෝනෝ සම්බලං ආයලා රූප සංපත්ති සති සංපත්ති ජාතෝ නිපාත සංපත්ති නාපේ